ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාවටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්සචහි ආනන්දන භවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සච කිම්මිචි සේයති දං චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ජීව ඝාණ සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ සබ්බසෝ පස්සෝ අසති පස්ස නිරෝධෝ අපිනුකෝ වේදනා සංපඤ්ඤායේ ථාති නෝ හේතම් භන්තේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උද්දෘත පාඩයක් වශයෙන් අද මේ කොටහ උදුර උපුටා ගන්න ලද්දේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිලා ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය අපි ඊයේ හඳුන්වා හඳුනා ගන්න යෙදිච්ච පරිදි ප්‍රධාන වශයෙන් ඉදප්පච්චේතාවය නැත්නම් පටිච්චසමුප්පාදය ගැන දේශනා කරන විග්‍රහ කරන විචිතුරු වශයෙන් දේශනා කරන සූත්‍රයක්. ඒකෙදී ඉදප්පච්චේතාවය කියන ධර්මතාවය ඉති අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති කියන මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ ආයි වගේම මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන බොහෝම කෙටි સંદર્ભයක් තියෙන්නේ වචන වශයෙන් කෙටි වුණාට ඒක ගැඹුරුයි. ඉතින් ඒ කටයුත්ත නිදර්ශන 12ක් මාර්ගයෙන් ਸਰවචනාංශයෙන් පෙන්ලා දෙනවා. අවිද්‍යාව ඇති කල්ලි මේ සංස්කාර වන්නේය. අවිද්‍යාව හට ගන්න කල්ලි සංස්කාර හටගන්නේ. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නොවන්නේය. අවිද්‍යාව නිරුද්ධ වෙන කල්ලි සංස්කාර නිරුද්ධ වන්නේ කියලා මේ විදිහට ඒ <coughs> පුරුක් 12ක් අපි සාමාන්‍ය පොත්පතේ පරිසම්පාදේ දන්නේ නැත්තු කටපාඩම් කරන්නේ ද්වාදසාංග විස්තර කරනවා. ඉතින් මෙතනදී මේ සූත්‍රය මතක් කරපු විදිහට එයින් කොටස් 9යි සරුවචනාංශ කියන හැර දක්වන්නේ. එයින් අපි මේ සිඩ්නි මේ කටුම්බා භාවනා වැඩමුළුවට තියාගත්තේ මේ පස්ස පච්චා වේදනා කියන මේ තැන ඉඳලා මුලට මුලට ආදින කොටස් ටික. ඇත්තටම එතනින් එහාට තියෙන කොටස් බොහෝ විට ප්‍රඥාගෝචර ප්‍රඥාගතික දේශනාවක් තියෙනවා. පරිසම්පාදේ කොහොමවත් ගැඹුරුයි. ඉතින් මේ කොටසට එනකොට විශේෂ <clears throat> ගැඹුරු භාවයක් එක විදිහට කියනවා විශේෂ නුහුරු ගතියක් නුපුරුදු ගතියක් අද තේරවාදයේ බුද්ධ ශාසනයේ යෙදී ගත කර නැත්නම් තේරෙනවා ඒකට හේතුව වෙන්න ඇති අපේ ඉතිහාසගතව ලංකාව වගේ රටවල් වලට ඉදිච්ච විදේශ ආක්‍රමණ සහ ඒ ස්වභාවික ව්‍යසන නිසා ශාසනයේ කඩාවැටීම් සිද්ධ වුණා. ඒ ස්වර්ණමය යුගයේ ඉඳලා අද මේ වෙනකන් <coughs> අතරමැදි කාලයේදී අමාරුවෙන් තමයි මේ පුරු කරා කියලා තියෙන්නේ. අන්නේ වෙලාවල් වලදී වෙච්ච යම් යම් අඩුපාඩුකම් නිසා ඒවට පස්සේ ලියවිච්ච අටුවා යුගයේදී මේ සමත පූර්වංග ක්‍රමය ගැන සුවිශේෂී අර්ථ විවරණයකුත් විදර්ශනා පූර්වංගම ක්‍රම පිළිබඳව යම් යම් නොසලකා හැරීමුත් සිදු වෙලා තියෙනවා. එහෙම හිතන්න තියෙන්නේ කෙසේ නමුත් සූත්‍රවල මේ වගේ මහානිදාන සූත්‍රය එමු නැත්නම් විශේෂයෙන්ම සුතනිපාතේ සඳහන් වෙන <coughs> මේ පාරායන වගේ අටක වගේ තැන්වල සූත්‍ර විග්‍රහ කිරීමේදී ගොළු බවක් කාරණාවට කෙලිම අත නොතිබන බවක් පේන්න තියෙනවා. ඉතින් අපි මේ ඉපදිච්ච මේ කාලය වෙනකොට අපේ වෙලාවට අපේ වාසනාවට මේ විදර්ශනාව කියන භාවනා ක්‍රමය අවුරුදු 30ක් 40ක් විතර සෑහෙන පිරිසක් පරීක්ෂා කරනකොට හුඟක් වෙලාවට ඒ විදර්ශනා පෙතට භාවනා මාර්ගය සොයා ගන්න වෙලා තියෙන සමත ක්‍රමෙන් ණයට අරගෙන. ඉතින් ඒ වුණත් ඒ සමත ක්‍රමේ ණයට අරගෙන හෝ මේක හෙලිපෙහෙලි කළේ අතිපූජනීය මහා ශිෂ්‍ය ආඩෝ ස්වාමීන් වහන්සේ ඒකේ ගෞරවය බුරුමිට හිමි වෙන්නේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ සුවිශේෂී ක්‍රියාමාර්ග විශේෂයෙන්ම මේ ධර්ම සංකල්පන පස්සේ සිද්ධ වුණා ඊට පස්සේ ඒක මුල් බැස ගැනීම අතින් ලංකාව සෑහෙන ලොකු ප්‍රගතියක් වෙන්නලා තියෙනවා. එහෙම නැත්නම් මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේගේ ඒ ක්‍රමය ලෝකේ පුරා විහිදුනාට ලංකාවේ හොඳට දෝතිම බාර අරගෙන ඒ දරුවා තනවාඩාගෙන කියනවා. එතකොට ලංකාවේ ඒ යටිපහුවෙච්චර විදර්ශනා පූර්වක ක්‍රමයට පුදුම ආකාරයේ විසිතුරු විවරණ ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක බලාගෙන වගේ මට හිතෙන්නේ. ඉතින් එහෙම ඉදිරිපත් වෙච්ච විවරණවලදී අර සමතය අනුව විග්‍රහ කරපු පිටකයක් අටුවාවක් සහිත ඇත්තඳ මේක ටිකක් නුරුණු පුරුදු ගතියක් පේන්න ඉඩ තියෙනවා. නමුත් ඒ දුෂ්කරතාවය ඒත්තු ගන්නවා දීමේ දුෂ්කරතාවය හුඟක් අඩුයි. ඇත්තටම භාවනා කරන පිරිසක් ඉදිරියේ. ඒ පිරිසත් විපස්සනාවට ටිකක් නැඹුරු නම් ඇත්තට මේක විස්තර කර දීමේ අපහසුාවක් නෙමෙයි තියෙන විස්තර කරනකොට යත්තන් ලොකු සතුටක් ඇති වෙනවා. මේ මේවා රහස් වගේ තිබුණට දැන් ටික ටික එළි වෙනවයි කිය. ඒ නිසා මේ බණ කියන එකත් පුංචි දක්ෂකමක් නෙවෙයි. නමුත් ඒකේ වටිනාකම තියෙන එක අහන පිළිස ඒහා සමාන වේකට ආදර ගෞරව සහිතව ඇහුවොත් එතකොට තමයි ඒක දේශනක් වාටපත් වෙන්නේ. එහෙම නැත්නම් තනි අතකින් අප්පුඩියක් ගන්නවා වගේ කිසි එකකින් අඩක් නැගෙන්නේ නැහැ. ඒ නිසා බණ අහන ඇත්තොත් Tamange අත්දැකීමත් එක්ක මේක මුසු කරලා අහන්න තරමට සදී පැහැදී සිටිනවා නම් අවදි වෙලා ඉන්නවා නම් අප්‍රමාද වෙලා ඉන්නවා නම් සතිය පිහිටවගෙන තියෙනවා නම් මොකද්ද නూరు රසයක් ඒ ධර්ම කොටස් වල තියෙන. ඉතින් ඒ අනුව බලනකොට මේ ඉදප්පච්චේත ආවය මේ ස්පර්ශය පස්ස එනත්තම් වේදනා නැත්තම් විඳීම අතර තියෙන මේ පුරුක එදිනදා ජීවිතයේ කටයුතු වලදී එදිනදා ජීවිතයේ අත්දැකීම් වලින් විස්තර කරලා දෙන්න බෑ. ඒ මොකද ඒක ප්‍රඥා ගෝචර වැඩක්. භාවනා කරලා අත්දැකීම් තියෙන කෙනෙකුට නම් ඒ අත්දැකීම් වලට ලොකු අත්දලක් වෙනවා. නමුත් එහෙම නැති කෙනෙකුට මේක හුදු දාර්ශනික විග්‍රහයක් පමණක් එහෙම නැත්නම් ගැඹුරක් ගෞරව කටයුත්තක් විදියට පේනවා. මිසක් ජීවිතයට සම්බන්ධ කරගන්නට නොහැකි තාම අතු වෙන්න තියෙන නිසා සමහරලාට පැත්තකට දාන්න ඉඩ තියෙනවා මේවා ගැඹුරු වැඩි කියලා. නමුත් භාවනා කරන කෙනෙකුට නම් අවදීන් ඒකට යෙදී ගත කරොත් භාවනා බලනටත් අවදීන් ඇහුවොත් ඊට වැඩි වෙනසක් ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඊයේ උත්සාහ ගත්තේ ස්පර්ශය යම් තැනක හටගත්තොත් ඒ ස්පර්ශය හට ගන්න තැන විඳීමක් වේදනාවක් ඇති වෙනවා ස්පර්ශය යම් තැනක හට ගන්න නැත්නම් එතන වේදනාවක් නැහැ. ස්පර්ශය යම් තැනක නිරුද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වෙන ප්‍රමාණයට සාපේක්ෂව වේදනාව නිරුද්ධ වෙනවා. ඒක නිසා සරුවච්චන් ආංශي සඳහන් කළ තිනවා තිස්සෝ ීමා භික්කවේ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස සමුදයා. කතමෝ තිස්ස සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම වේදනා අදුක්ඛම සුඛා වේදනා. මහණි යම් තැනක సంతානයක මේ තුන් ආකාර වේදනා හට ගන්නවා නම් ඒක පස්සජා පස්ස යෙම්ම හටගත් එකක් එතන ස්පර්ශය ජාතක කරලා දක් එනත පස්ස මූලක ස්පර්ශය මූල කර මූලික වෙලයි ඒ සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාව හටගන්නේ පස්ස නිදානා ඒ ඒ වේදනාවට ආසන්න කාරණා නිදාණය වෙන්නේ ස්පර්ශයයි පස්ස සමුදයා පස්සේ හට ගැනීමත් එක තමයි වේදනාව හටගන්නේ ඉතිවැනි මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා වේදනා තුනක් තියෙනවා. ඉතින් ඒක තමයි අපේ අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව. ඉතින් අපි ඊ උත්සාහ කළේ යම් කිසි කෙනෙක් මේ ධර්ම කොටාසය අහලා ඒ වගේ මේක ගරු කරලා මේ ස්පර්ශය පිළිබඳව තමන්ගේ අත්දැකීම හටගන්ම ස්පර්ශාගේ හටගන්න ඒ කියන්නේ මුල ඊට පස්සේ ස්පර්ශාගේ විපරිණාමය හටගන්න දිගට පවතින වේලාව ඊට පස්සේ ස්පර්ශාගේ නිරෝධය කියන මේ තුන යම් කිසි කෙනෙකුට වශී කර ගන්න පුළුවන් නම් එවනත් අයක අත්දැකීමට කොටු කර ගන්න පුළුවන් නම් ඒත් එක්කම ඒ කෙනාට වේදනාවේ හටගන්ම වේදනාවේ විපරිණාමය වේදනාවේ නිරෝධය දැක ගන්න පුළුවන්. එතකොට ඒ කෙනාට මේ ලෝකයා විසින් මේ ඒකාන්ත සුඛ වේදනාව හොයාගෙන යන මේ ගමනේ තියෙන විහිළුව, තියෙන හීනේ, තියෙන මුලාව, තියෙන මිරිඟුව පේන්න පටන් ගන්නවා. බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ වේදනාව නිකන් දිය බුබුලක් වගේ. ඒ දිය බුබුල බොහොම ලස්සන සමාකාරව අඩ කවයක් විදිහට තිබුණට ඒක කොයි වෙලාවෙ බින්දිර යනවද දන්නේ නැහැ. බින්දිර ගියාට පස්සේ සලකුණක්වත් ලාංඡනයක්වත් ඉතුරු කරන්නේ ඉතින් ඒ වෙනි වේදනාවක මේ සුඛ පැත්ත විතරක් අල්ලන්න දඟලන කෙනා මේක සුඛයි කියලා ජීවබුල සිප වෙලඳ ගන්න ගියොත් ඒ වැළඳ ගැනීම නිසාම ජීවබුල කැඩලෙනවා. ඉතින් ඒ නිසා ඒක විඳින්න ඉතුරු වෙන දෙයක් නැත්තේ නෑ පශ්චාත්තාපේ විතරයි විඳින්න වෙන්නේ. නිසා ලෝකේ යම් තාක් බලාපොරොත්තු අධ්‍යාන ඉන්නවා නම් සුඛ වේදනා සඳහා ඒ සියලුම බලාපොරොත්තු බලාපොරොත්තු සුන් වීමෙන් හමාරයි. හමාරයි. නිසා හැම කෙනාටම මැරෙන්න වෙන්නේ පශ්චාත්තාපයෙන් තමයි. හැම කෙනෙකුටම මැරෙන්න වෙන්නේ අඩුපාඩුවක් සහිතවයි අඩු මේ හීන භාවයකින් ඌන භාවයකින් යුක්තයි. ඒ මොකද ඉන්නකම් මේ වේදනාව පිළිබඳ ඉගෙන ගන්නව වෙනුවට මේ වේදනාව තුළින් එකක් හොඳයි කියලා ගන්නවා දෙකක් නොසලකා හරිනවා. ඉතින් ඒ නිසා ඒ ඒකේ තියෙන පක්ෂග්‍රාහීත්වය අන්තභාග ගතිය ඒක පැත්තකට අදින ගතිය නිසා මනුෂ්‍ය ජීවිතේම කොරවෙච්ච ජීවිතයක් අන්තභාග ජීවිතයක් දර්ශනයේ චපල දර්ශනයක් ඒ නිසා කවදාකවත් ගැළවුමක් නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ වේදනාව පිළිබඳව <coughs> වේදනා තුනීම මේකයි හටගන්ම මේකයි ඒකේ පැවැත්ම නැත්තම් විපරිණාමය මේකයි. ඒකේ නැවැත්ම කියන තුන දැක ගන්න නම් එයාට මේ වේදනා යන්ත්‍රේ පටන් අරගෙන දෙන මේ පසයේ ස්පර්ශයේ මේ ගැටුමේ මුලැමැදාග දක්වන්න. අනේ මුලැමැදාක දැක ගැනීම සම්බන්ධයෙන් අපි ඊයේ ධර්ම දේශනාවත් අද අපි කරපු ධර්ම සාකච්ඡාවත් ඒකදිමත් වෙච්ච නිදර්ශන ගත්තොත් අපි පරයන්ක භාවනාවක ඊයේ ගත්තම නිදර්ශනය ගන්නවා කීටියෙන් මතක් කර ගැනීම සඳහා පරයන්ක භාවනාවකදී ඇහෙන් වෙන ස්පර්ශ කනෙන් වෙන ස්පර්ශ නාසයෙන් වෙන ස්පර්ශ දිවෙන් වෙන ස්පර්ශ අපි తాවකාලිකව නතර කරලා ඒ විචල්‍යයන් අපි ඉර කරලා කයෙන් එන කාය සංපස්සජ වේදනාවට කාය සංපස්සයට පූර්ණ අවදිවත් වෙලා පූර්ණ සතිමත් වෙලා පූර්ණ එළඹ සිටලා ඒක දිහා බලාන හිටියොත් බාධා නැතුව නෙවෙයි අර ඇයෙන් රූප අද්දක වහිනතර හිතට රූප පෙනිල්ලෙන් කරදර ටිකක් තියෙනවා. අපි ගියේ පරිසරයේ 100 100ක් අපිට සද්ද නතර කරන්න බැරි නිසා එක්ක ස්වභාවික සද්ද නැත්නම් ඒ අමෝර සද්ද වගේක් ඇහෙනවා. ඒ කයමුත් වේදනාව එනවා. තව සමහරක් ඉන්න බොහොම සුළු පිරිසක් භාවනා කරනකොට නාසයෙන් සංවේදනා එනවා ගඳ සුවඳ දැනිලා භාවනා බාධා වෙනවා. තව සමහරෙකුට නూరుණු පුරුදු රසවල් දැනෙන්න පටන් ගන්නවා. ඒකෙමත් බාධා වෙනවා. නමුත් ඒ දෙක උඟක් අඩුයි. අර ටිකෙන් තමයි කරදර තියෙන්නේ. ඉතින් අපි ඒවා නැහැ කියන එක නෙවෙයි කියන්නේ. හදන අපි ඒ හරහා යම් කිසි කෙනෙකුට අරමුණ බලලා ඒ අරමුණ බලනකොටත් පටන් ගන්නකොටම නෙවෙයි සාරවත්න වචනේ මෙතෙන්දී අපි උද්දෘතයක් කරලා ගත්තොත් ආනාපාන සතිය ගත්තොත් ඉස්ලාම තියෙන්නේ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා මගේ හිත දැන් සද්දයක් වේදනාවක් හිතවිල්ලක නෙවෙයි තියෙන්නේ ආස්වාස ප්‍රස්සේ ප්‍රස්වාසී මම මේ ඉන්නේ ආස්වාසී මම ඉන්නේ ප්‍රස්වාසී කියලා යට පිළිසිතුවක් ඇති වෙනවා ඒකට කියනවා මේ විෂයාභිමුඛ භාවය කියලා අරමුණට විෂයට නිමිත්තට අභිමුඛ වෙනවා අභිමුඛ වෙච්චාම එයා දන්නවා අනික් කරමුණ අයින් වෙලයි කියලා. නැත්නම් අනික් බාධක අයින් වෙලයි කියලා. අනික් නීවරණ අයින් වෙලයි කියලා. ඉතින් මේක ලොකු භාවනා ප්‍රවිෂ්ටයක්. නැත්නම් භාවනාවට බැස ගැනීමක්. සතෝ වාස සති සතෝ පස්ස සති. සතියින් යුක්ත ආස්වාස කරයි සතියින් යුක්ත ප්‍රස්වාස කරයි. ඊට පස්සේ තමයි ඒකේ තියෙන ස්පර්ශය දීර්ඝව හුලං ටික හුලං පාර්ණාස්පුඩු පුරවාගෙන යනකොට අපි කියනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව ප්‍රස්වාසීදී වෙනකොට අපි කියනවා දීගං අපස්සසන්තෝ දීගං පස්ස සාමිච පජානාති කියන පදේ පරිවර්තනයේ වශයෙන් මෙහෙම කරගෙන කරගෙන ඉන්නකොට මේ භාවනාව Tamanට නතු වෙන බවට කීකරු වෙන බවට ආම්බාම් වෙන බවට ලකුණ තමයි ඊ ආස්වාස ප්‍රස්වාස කෙටි වෙන එක. රසං ආසසන්තෝ රසං ආස සාමිච පජානාති රසං වාපස්සසන්තෝ රසං පස්ස සාමිච පජානාති. එහෙම නැතුව මේ ආස්වාස ප්‍රස්වාසයේ අහුවෙන්නේ නැති එක පස්සේ එලවන්න ගත්තොත් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ Tamanට උරුම අරමුණ නෙවෙයි නම් අර හිතේ කැළඹිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න ටෙන් ටෙන් ටෙන් ටෙන් ආස්වාද ප්‍රසවාසයේ කැළඹෙන්න පටන් ගන්නවා. කයත් කැළඹෙනවා. හිතත් කැළඹෙනවා. ස්පාසුවක් එන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසයෙන් නම් උරුම අරමුණ කැප අරමුණ යාට ආවේනික අරමුණ ඒකට හම්බ වෙන ප්‍රතිලාභය තමයි ආස්වාද ප්‍රසවාස සංසිඳන එක. ඉතින් ඒ නිසා ඒක සත්‍යපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය සර්වඥාන්සේ දේශනා කළා කියලා. අන්නේ විදිහට සංසිඳුණට පස්සේ සර්වඥාන්සේ වචනයක් පාවිච්චි කරනවා සබ්බ කාය පරිසංවේදී අසසිසාමිති සික්ඛති සබ්බ කාය පරිසංවේදී පසසිසාමිති සික්ඛති කියලා. මෙතෙන්දි මේ සබ්බ කාය කියන එක ඉතින් අපි අටුවචාරින් වංශලාගේ මත හරහයි තේරුම් අරගන්නේ. ඉතින් සමහර වූ විවිධ මත හෙලි කරාට මෙතනදී මේ දේශනාව සඳහා අර්ථකථනයේ වශයෙන් මම ඉදිරිපත් කරන්නේ ආස්වාස මුලුල්ලම ප්‍රස්වාසයේ මුලුල්ලම දැන ගැනීම. වෙන විදිහට කියනවා ආස්වාසයේ මුලමඳාක දැන ගැනීම. ප්‍රස්වාසයේ මුලමඳාක දැන ගැනීම. ඉතින් අපි මේ මේකයි මට ඉන්නලා පෙන්වන්න ඕනේ වෙච්ච කාරණාව. එතෙන්ට එන්න සතෝ වාස සති සතෝ පස්සති ගිවං කරන්න ඕනේ. දීර්ඝ ආස්වාසයේ දීර්ඝ ප්‍රස්වාසයේ ගිවං කරන්න ඕනේ. කෙටි ආස්වාසයේ කෙටි ප්‍රස්වාසයේ ගිවං කරන අන්න එහෙම සෑහෙන එකලසකට සෑහෙන කීකරු කරගත්තට පස්සේ තමයි ඒ යෝගාවචරයට මේ ආස්වාසේ මුල මැද අග ප්‍රස්වාසේ මුල මැද අග දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ කියන්නේ ස්පර්ශයගේ මුල මැද අග තමයි. ආස්වාසේ මුල දකින්නයි කියලා කියන්නේ උලංගරන් දෙනුවක් නැතුව තිබිච්ච තැන ආස්වාසේ උස්ම ඇතුලට ඇද ගන්න එක නාස්පුඩුවට යාන්තම් දැනගන්න පුළුවන් වෙච්ච තැන. අපි කියන්නේ සුළුසුලක පටන් ගන්නකොට හුළඟ පටන් ගන්න තැන. ඊට පස්සේ ඒක මැද කියලා කියන්නේ හොඳ සුළුසුලඟ. සුළුසුලඟේ හොඳටම දරුණුම අවස්ථාව නාස්පුඩු පුරවාගෙන උස්ම ඇතුළට යනවා. ඊට පස්සේ දැන් සුළුසුලඟක් ඉවර වෙන්න වගේ ආශාසය තිබිච්ච තැනම ගෙවන් වෙලා යනවා. හුළඟ දුනක් නැති නණ්ඩ යනවා. ඊට පස්සේ පොඩි අතරක් ගෙවලා උන ප්‍රස්වාස හුළඟල්ල පටන් ගන්නවා. ඒකේ පටන් ගන්නකොටම අපි කෙනෙකුට මුල කියලා. ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන ප්‍රශ්වාසය අනිකට අපි කියනවා මැද කියලා. ඊට පස්සේ ඒක ගෙවන් වෙනකොට කියනවා අග කියලා. ඉතින් ඒකෙදී ආධුනික යෝගාවචරයට එහෙම නැත්නම් භාවනා පිළිබඳ ඉච්චර අත්දැකීම් නැති එකනට දැනෙන්නේ ආශාසය මැදයි ප්‍රසවාසය මැදයි විතරයි නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව විතරයි. නමුත් අර ගෙවන් අර කියපු අවස්ථා තුන පහු කෙරුවට පස්සේ දැන් යෝගාවචරයාගේ සුවිශේෂී සතිය උත්තර පිහිටි සතිය යොදන්න කියනවා ආස්වාසය නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාවේ එන්නත් ඉස්සර වෙලා සතිය පිහිටුවගෙන කොහොමද මේක පටන් ගන්න කියලා බලන්න. ඒක ටිකක් මේ සිද්ධිය පිළිබඳව එළඹ සිටලා කල්ැතුවල ඇස්ති වෙලා කල්ැසෝ සතිය තියාගෙන මේ ආස්වාසිය පටන් ගන්න හැටි බලන්න. හරියට නිකන් රාජ්‍ය නායකයෙක් ඉන්න ඉස්සලා කල්ැතු ස්ථාන කියලා කැමරාව අටවගෙන ශබ්ද වාහන යන්ත්‍ර අටවගෙන එන්නකොටම ෆොටෝ එකක් ගන්න නම් අදිසිය කරන්න බෑ. හොඳ ලස්සන හොඳ ෆොටෝ එකක් ගන්න කල්ැතු ලෑස්තිලා ඉන්නවා. අන්න වගේ ආස්වාසිය එන්නත් ඉස්තර වෙලා මේ මතු වෙමින් පවතින ආශාසය අල්ලනවයි කියන එක ස්පර්ශය පිළිබඳව සුවිශේෂී අභ්‍යාසයක් යෝගාවචරයක්. එහෙම නැත්නම් සතිය පිළිබඳව ඊටාම ගැඹුරු සතියකට එහෙම නැත්නම් තව විදිහට කියනවා සමාධියට හොඳටම පක්ෂග්‍රාහී විදියට සතිය පිහිටවීම. ඉතින් මේක ඉබේ වෙන්නේ නැහැ. ඒක කලින් අහලා තිබුණත් සමාලලට ඒ අවශ්‍ය වෙලාවට සතිය පිහිටන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය විසින් හොඳටම අර මූලික අවස්ථාවල් පරියන්කේදී සාර්ථක වුණාට පස්සේ හොඳටම හිතේ ඉඩ පාඩුව, ස්පාසුව, සතිය වැඩේ හරියට නිසංසලේ නිෂ්කලංකේ කරන්න පුළුවන් වෙලාවේ කළ යුත්තේ තමයි අර ආස්වාසේ පටන් ගන්න තැනම හිතියොල. ඊට පස්සේ ඔන්න ප්‍රස් ආස්වාසේ මැදට යනවා. ඒක ඉතින් පුරුදු කරපු දේ. ඊට පස්සේ ආස්වාසේ ගෙවන් වෙනකම් බලනවා. ඊට ප්‍රස්වාසේ මුල බලනවා. ප්‍රස්වාසේ මැද නාස්පුඩු පුරවාගෙන යන වෙලාවදී ගිහලා ගෙවන් වෙන තැන බලනකොට දැන් මේ යෝගාවචරයාගේ මේ එල්ලේ මේ සතිය මුලැමැදක බලන්න යන ප්‍රයත්නේ සාර්ථක වෙනවා නම් වෙනදා නොදැක්ක පමණට හට ගන්න හැටි වෙනදා නොදැක්ක තරම් දිගට මේක ගෙවෙන හැටි බලන්න බලන්න යන්න ගියාම යෝගාවචරයාගේ හිතත් අරමුණත් වෙනදාට වඩා හුඟක් සමීපස්ත වෙනවා ගොඩාක් සද්ද වේදනා හිත වලින් ඈත් වෙනවා අරමුණට නිමග්න වෙනවයි කියලා කියනවා බැස ගන්නවයි කියලා කියනවා ගිලී ගන්නවයි කියලා කියනවා මෙන්න මේ මේ කටයුත්ත වෙනකොට මේ යෝගාවචරයටම තමයි තේරෙන්නේ දැන් භාවනා හරි කියන්නේ මට තේරෙනවා මට ඉස්සරහට දැන් මේ නානපනෙත් බලන්න පුළුවන්. ඊගාට 10ක් 15ක් යනකම් බලන්න පුළුවන්. මගේ සතිය දැන් නම් හරියටම අරමුණට මුණ දාලා තියෙන කියලා ඒ විශ්ව පෙර දැක්මක් එන්න පටන් ගන්නවා. ඉස්සලන තිබුණේ ආනපන බලන්නේ කොහොමද හිතවිලි එයි, සද්ද එයි, වේදනයි කියන බය වෙනකොට දැන් තියෙනවා සද්දාවට. දැන් මම හිත කැඩෙන්නේ. මගේ හිත දන්නවා දැන් ආනපන අල්ලගන්න. ඒ විතරක් නෙවෙයි මට ආනපන එන හැටිත් බලතැයි. බලන්න ඕනේ. ගෙවෙන හැටක් බලන්න ඕන කියලා ආස්වාද ප්‍රසවාස වශයෙන් බලන්න යනකොට ඒ යෝගාවචරගේ මේ සතිය සමාධිය තීක්ෂණ වීම නිසා අරමුණ සතියට නැත්නම් අරමුණ මර භාවනා කරන හිතට එකතු වීම සඳහා නිසා යම් ප්‍රමාණයක ක්‍රියාශීලීත්වයක් වැඩි වෙන්නේ නැතුවන නෙවෙයි ඒකම නිකන් වෙනද නැදක විස්තර දකින්නවා හිතත් හොඳට ඕම ඒකට ඊදී ගත කරාට මේ ක්‍රියාශීලී ශක්තිය වැඩි වෙද්දිමත් මේ දෙන්න අතර ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ඇසුර වැඩි වීම නිසා සමාධියක් හට ගන්නවා. ඒ සමාධිය සමතපූර්වංගම සමාධියක් නෙවෙයි. ඒකට කියනවා විපස්සනා සමාධියක් කියලා. ක්ෂණ මාත්‍ර සමාධියක්, ඛනමත්ත ටිසිකෝ සමාධි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වැඩිවීම නිසා ක්‍රියාශක්තිය වැඩි වුණත් සම්පූර්ණ ආස්වාද ප්‍රසවාසයත් කායත් හිතත් තුනම සංසිඳෙට පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඇත්තටම මේ සංසිඳියාව සිද්ධ වේදී යද්දී මේ බොහොම සෞඛ්‍ය සම්පන්නව භාවනා වේද්දී අපේ තර්ක මනස පුදුමාකාර උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එයා ඇවිල්ලා කියනවා මේක දැන් ඉස්සරහට යනවා දන්නෙත් නෑ පස්සට යනවා දන්නෙත් නෑ දැන් හොඳට මේ පිණි තිබුණ ආනාපාන දැන් පේන්නේ නෑ ඔය සතිය කැඩලා තමයි ඒ නිසා හයියෙන් ටිකක් හුස්ම ගන්න බලන්න කියනවා එහෙම නැත්නම් අරමුණ පේන්නේ නැති නිසා නින්දට හිත තල්ලු කරනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරින්න කියනවා. එහෙම නැත්නම් සැක කරවනවා, ශ්‍රද්ධාව බිඳිනවා. මේ විදිහට බලමුලුවක්ම කෙලස් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ආධුනිකයා කොහොමඩක්වත් ටික දවසක් යනකම් ඕකේ ගිලිලා වැටිලා අතපය කඩා ගන්න. නමුත් කමඨාන සුද්ධ වුණොත් සාකච්ඡා වුණොත් එයා දන්නවා මාට මෙව්වට කලකොලොප්පම් වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ මේ අනිවාර්යයෙන්ම මේ වෙලාවට එනවා. මේ ගෙවෙන ආනාපානේ ඇස් බැල්ලෙන් බැල්මෙන් දුරු කරගන්න නැතුව ඒකත් එක්කම දිගට පවත්වන්න පුළුවන් නම් එහෙම පවත්වාගෙන යනකොට යෝගාවචරය ඊට වැඩි ආසරණ තත්යකටපත් වෙනවා අර වේදනා හිතවිලි සද්ද ගොජි වැඩි වෙලා එක්ක නිින්ද තද බල වැඩි වෙලා එහෙම නැත්නම් සැකේ තද බල වැඩි වෙලා අල්ලගෙන හිටපු ආස්වාසේ අල්ලන හිටපු ප්‍රසවාසේ දෙකේ වෙනස තියා දෙක තේරෙන්නේ නැති මට්ටමටත් වගේ ගිලින තැනට යනවා මේක බොහොම තීරණාත්මක ඒ වගේම බොහොම වැදගත් අවස්ථාවක් යෝග ජීවිතේ මොකද එතනදී අනික් දේවල් වලින් ඒ කියන්නේ සාමාන්‍ය කයේ අනිකුත් වේදනා නිදි මත සැක හිතවිලි වගේ දේවල් වැඩි වුණාට හුස්ම ගත්තට හුස්ම දැනෙන්නේ නැහැ කියන එක යෝගාවචර ඉස්ලාම දාට අත්දකින්න. ආශාපසල් සිදු වෙනවා මොකද නැත්තම් මැරෙන්න ඕනේ. මැරිලා නැහැ. මැරිලා නෙවෙයි ඇත්තටම හොඳටම ජීවත් වෙන්න වෙලාව. නමුත් ඉතාම සැලකිල්ලෙන් අර වගේ මේ වගේ තියෙන කලකොලොප්පන් අස්සේ බලාන හිටපුවාම ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන්නේ නැහැ කියලා හිත කියන්නේ සතිය එහෙම නැත්නම් භාවනා මානසිකාරය ආපහු එනවා පේන්නේ නැහැ කියලා දැනෙන්නේ නැහැ කියලා අල්ලන්න බෑයි කියලා. අනේ එතෙන්ද යන වෙලාවේදී ඉස්සලා ඉස්සලා නම් ආනාපානේ යන්තමට තිබුණත් හිතේ නොහුරුණු පුරුදු ගතිය නිසා නැහැයි කියලා එනවා. ඒකලා හොඳට ආය බැලුවොත් ආය පේනවා. ආයසරටියක් බලනකොට ආය නැහැ. ආයත් හොඳට බලපං කරනකොට ආය පේනවා. අන්නේ මේම ගිහිල්ලා තැනකට එනවා. හොඳටම මේක අල්ලා ගන්න බෑ වාගේ. අන්නේ සියුම් අවස්ථාවටපත් වෙනකොට ඒ යෝගාවචරයට ආනාපානෙ විඳින්න බෑ. ස්පර්ශ වෙන්නෙත් නැහැ විඳින්න බෑ. ඉතින් මේක අපිට දල වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ස්පර්ශය නිරුද්ධ වෙනවනම් වේදනා නිරුද්ධ වෙනවා. ස්පර්ශයගේ නිරුද්ධ වීමත් එක්ක වේදනාව නිරුද්ධ වෙනවා. හැබැයි මෙතනදී යෝගාවචරයට අර කයේ අනිකුත් තැන් වලින් එන වේදනාව පිළිබඳ ස්පර්ශය තියෙනවා. ශබ්ද වලින් එන ස්පර්ශ තියෙනවා. සෝත සම්පස්සජ වේද සම්පස්ස තියෙනවා. සෝත සම්පස්සජ වේදනක් තියෙනවා. මනෝ සම්පස්සජයක් තියෙනවා. يعني හිතවිලිත් තියෙනවා. මනෝ සම්පස්සජ වේදනක් තියෙනවා. මේ හිතවිලි පිළිබඳව නුරුස්නා ගතිය තියෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම විචල්්‍ය සාධක මැද ආනාපානය නැමැති කායෝ වොට්ටබ්බ ධාතුවේ වායෝ වොට්ටබ්බ ධාතුවේ කාය ප්‍රසාදයේ කාය විඥානය හරහා තිබුණු කාය සම්පස්සයත් කාය සම්පස්සජ වේදනාවත් ගෙවන් වෙන හැටි මේ අභ්‍යාසය තුන් හතර සැරයක් කරපු ගමන් යෝගාචරයට දැක ගන්න පුළුවන්. ඉතින් මේක හරි වැදගත්. මොකද මේක විතරක් වෙන් කරලා පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ අනිත් ඔක්කොම අවුල් දාලා වාස්සේ. නමුත් යෝගාචර හරියටම නිකන් කෙස් ගහක් අල්ලන්න කෙස් ගහ දිගේම අත ඇදගෙන යනවා වගේ අර ආස්වාද ප්‍රසආස දෙක වෙන් කරගෙන ගියොත් හොඳටම මේ ආස්වාද ප්‍රසආසයේ සංසිඳුණා. ඒක පිළිබඳ වේදනාවක් ගන්න බෑ, විඳීමක් ඇති කරන්න බෑ. නමුත් මැරිලත් නැහැ. උස්මත් ඝන දිනුවක් යනවා. ආනෝය தত্ত্বය ඇති කරගත්තේ අපි හරියට පරිශනාකාරයක් ඇතුලේ වගේ භාවනා මධ්‍යස්ථාන කටල දොරවල් වහගෙන හුස්ුලන් වදින්න නැති වෙන තියලා හද්ද නැති කරගෙන ඇස් දෙක වහගෙන ඉතින් දැන් අප මේ දේ තේරුම් අරගත්තා නම් අපට තියෙන ඊගාව කටයුතු තමයි මේක මීට වැඩිය ටිකක් බාධක කරදර මැදත් ඇති කරගන්න පුළුවන් කියලා. දැන් මෙතනදි කියන්න බෑ 100ක් පාදක නැහැ කියලා ඔය කයේ යම් වේදනාවක් කියලා දැනෙන. පිටින් තියෙන තද්දත් දුරින් තියෙන බව දැනෙනවා. හිතවිලිත් නැතුවම නෙවෙයි. නමුත් අර යෝගාවචරය ගැන තීක්ෂණ භාවය හරහා මේ ආස්වාස පස්වාසයේ නිසා ක්‍රියාත්මක වෙච්ච වායෝ පොට්ටබ්බ ධාතුවත් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව නිසා කිචි කැවිච්ච නාසිකාග්‍රයත් නැත්නම් කිචි කැවෙන නාසිකාග්‍රය පිළිබඳ දැනීමත් ආනාපානය පිළිබඳ දැනීමත් දැක දැක දැන දැන ගෙවන් වෙනවා. අනේ ඒකයි අපි මේ වෙන් කරලා දැනගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ අපි ඒක ඊට වැඩි ටිකක් බාධක කරදර මැද දිනු කරන්න ගන්න උත්සාහයක් තමයි ශක්මනේදී කෙරෙන්නේ. ශක්මනේදී අපි වම තිනකොට වම පොළවේ වදින අත්දැකීම ස්පර්ශ ගන්න. දකුණ තිනකොට දකුණ වදින ස්පර්ශය අරගෙන අපි ඒක බලනවා පියවර කීයක්. බබෙක් ඇවිදින් ඉගෙන ගන්නවා වගේ පියවර කීයක් වම දකුණ වම දකුණ කියලා බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක වෙලාවේදී අත් දෙක අරගෙන ඒක කරා. එච ආනපන සති භාවනා පරියන්කත් එක්ක බලනකොට ආනපන සති භාවනායත් එක්ක වහගෙන කරන්නේ නාසිකාග්‍රේ දැයින වායෝ පොට්ටබ්බ ධාතු බලන. සක්මණේදී අත් දෙක අරගෙන කරන්නේ කකුලේ ප්‍රධාන වශයෙන්ම පොළවේ හැපෙන තැන ස්පර්ශය බලනවා. ආනාපානෙ මේ හොඳට යනකොට අචේතනිකව කෙරෙන. නමුත් සක්මන අචේතනිකව නෙවෙයි කෙරෙන. සක්මන පියවරක් පියවරක් පාසා චේතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මානසික මනසේ සම්බන්ධයක් තියෙනවා ඒකට. ඒක සමිඥානකව සිද්ධ වෙන්නේ. සසංකාරිකව සිද්ධ වෙන්නේ. සචේතනිකව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා හරියට වැඩි ටිකක් මේ තවත් කරදරකාරී විචල්්‍ය සාධකයක් මේ සක්මනේ තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ බලනකොට අපි උඩුකයේ තමයි සතිය පවත්න්නේ. යටිකය වාඩි කරවලා ඒවා හිර කරනවා. සක්මන් කරනකොට උඩුකය හිර කර ගන්නවා. යටිකයේ ක්‍රියාවලිය බලනවා. ආනාපානය කරනකොට අපි නාසිකාග්‍රය අල්ලගත්තොත් සමහරට ආස්වාද ප්‍රසවාස දෙකම නාසිකාග්‍රේ වැටේ. මොකද සක්මන් කරනකොට මේ වම එක කයක් එක පයක් ඉදපු ගමන් දකුණට මාරන. ආයෙ වමට මාරන. ආයෙ දකුණට මාරන. ඒ සතිය එක නූලකට මල් ලමුනනවා වගේ එක දිගට සති ධාරාව පවත්නවා. එතකොට සක්මනේ එලිමහනේ නම් රූප තියෙනවා. හුලංවා තියෙනවා. වෙනත් ක්‍රියා චලන තියෙනවා. ඉතින් අන්න එවැනි ටිකක් විවෘත වෙච්ච වාතාවරණයක මේ යෝගාවචරය මේ පියවර 7-8ක් යන්න පුළුවන්. ඊට පස්සේ පියවර පාසා අල්ල ගන්න පුළුවන් කෙනෙක් විනාඩි 10ක් 15ක් පුරුදු කරාට පස්සේ ඉතින් ධානකම් මේ යෝගාවචර කරන්නේ වමයි දකුණයි සංසන්දනය කරන. ඒක එච්චර ලොකු වෙනස්කම් යෝගාවචරට අහුවෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් මෙතෙන්දී භෞසුත භාවය සඳහා කියනවනම් යම් ආකාරයට අපි දකුණු අතයි වම් අතයි ක්‍රියාශී ක්‍රියාශීලී වෙනකොට බොහෝ දෙනාගේ වම් අත දකුණු අත බොහෝම කර්මන්‍යයි ක්‍රියාශීලී සුකනම්යයි වමෙන් අපිට වැඩ කරන්න බෑ. දකුණත් කාර්යයක වමත් කාර්යයක වමෙන් කරන්න යන එක දකුණෙන් කරන්න බෑ. ඒ වගේම තමයි කකුල් දෙකෙත් එකයි වැඩ කරන්නේ අනිත් එක රොටි කකුලක් තියෙනවා. මේක තේරෙන්නේ නැහැ යෝගාවචරය ඒක ඒක දක්නාසුලුව භාවනා කරේ නැත්නම් ඒක හොඳටම දන්නවා ෆුට්බෝල් ගහන කට්ටිය. ඒගොල්ලෝ දන්නවා කකුල් දෙකෙම ෆුට්බෝල් ගහන්න බෑ. ෆුට්බෝල් කරනකොට එයාගේ කික් එකක් දෙන්න පුළුවන්න්නේ මේ වමෙන්ද දකුණින්ද කියන එක ඒ මිනිස්සෝ ඒකට විශේෂණ වෙලා තියෙනවා. මේ වගේ යෝගාවචරය සක්මන් කරනකොට තේරෙනවා කොයි කකුලද බර ගන්නේ අනික කකුල යනවා ඇදිලා යනවා. ආහනේ වගේ වෙනස්කම් මුලදී අහුවෙන්නේ නැහැ. නමුත් මම මේ උනන්දුව පිණිස බෞසුත භාවය දැන පිණිස මතක් කරන්නේ. අපි ඒ නිසා කියනවා පළවෙනි විනාඩි 10 15 සාර්ථක සක්මනක වුණත් වම දකුණ කියලා සංසන්දනය කරනවා. මේක සහජික වුණාට පස්සේ එහෙම නැත්නම් තබන තබන පියවරක් මට මේ වම මෙන්න මෙහිමයි මගේ විලුඹ පොළව වදින්නේ මෙන්න මෙහිමයි මගේ ඇඟිලි පොළව වදින්නේ ආදි වශයෙන් තීරුම් ගන්න අඛණ්ඩව පුළුවන් නම් ඊට පස්සේ යෝගාචරය වම එසවීම සහ තැබීම අතර සංසන්දනය බලන. එක පියවරක් දෙකට මෙනෙහි කරනවා. ඔසවනකොට දඹ කරේකින් බරක් ඔසනවා ඔසවනවා. ඊට පස්සේ තබනකොට ඒක පාත් කරනවා. සමහරට මේක අනායාසෙන් සිද්ධ වෙනවා. සමහරට තාම ආයාසෙන් බරක් ඔසලා තියෙනවා වගේ තේරෙනවා. ඒකෙදිත් තේරෙනවා මට වමට වැඩිය දකුණ හොඳයි දකුණට වැඩිය වම හොඳයි ආදි වශයෙන් එක පියවරක් එසවීම තැබීම අතර බලනකොට නම් යෝගාචර ගොඩක් වැඩ තියෙනවා. අභ්‍යාස බොහොම හොඳයි. බොහොම සක්‍රියයි. බොහොම වීර්ය ඇති කරන තුලයි. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ යෝගාචරයට අර පිටින් එන ශබ්ද, රූප, අනම්මනම් බැලිල්ලක් කරන්න බෑ. මේ වමේ දකුණේ හිත හොඳට නිමග්න වෙලා හිටනවා. ඒක හරි ගියොත් විශේෂයෙන්ම තමන්ගේ හිත භාවනා මන මේ විපස්සනා භාවනා පැත්තට ධාතු මනසිකාර පැත්තට යනවනම් ඒ යෝගාවචරයට කියනවා ඔසවනවා, යවනවා, තබනවා කියලා එක පියවර තුනට මෙනෙහි කරන්න කියලා. මේ තුනෙන්ම වම දකුණ කිව්වත් එසවීම තැබීම කරත් එසවීම යැවීම තැබී කරත් කොයි එකෙනුත් ධාතු මනසිකාරට යන්න පුළුවන්. ඒ මේකෙන් පස්සේ මේක එන්න ඕනෙමයි කියලා එකක් නැහැ නමුත් සාමාන්‍ය. ඉතින් අර ක්‍රමයට කියලා දෙනකොට ඔය වම දකුණ කරලා එසවීම තැබීම කරලා එසවීම යැවීම තැබීම කියලා කියනවා. විසුද්ධි මාර්ගය ගත්තොත් මේ වගේ පියවර හයක් විස්තර කරනවා. මේ පියවර ගන්න නෙවෙයි වැදගත් වෙන්නේ. තබන තමන පියවරකින් තමයි ලැබෙන මේ ස්පර්ශය. පොළවේ හිටෙනකොට, තබනකොට ඒ පොළවේ තියෙන උණුසුම් සිසිල් ගති, බොරළු ගති, සමතුලිත ගති, මට්ටම් ගති, මෙලෙක් සුමට ගති, පයේ තියෙන උණුසුම් සිසිල් ගති, මෙලෙක් ගති හොඳට තේරෙනවා නම් ඉතින් යෝගාවචරයට අර ආනාපානි වගේම අභියෝග බාධක මැද සමකේ සතිය පාත්තන්න පුළුවන්. මම කැමති මෙන්න මෙවැනි යෝගාවචරයේ සක්මන කෙලවට ගිහිල්ලා හැරෙන තැන එයාට දැන් අභියෝග රාශිය දෙගුණ වෙනවා. අර ගිනිච්ච හැල්ම කැඩෙනවා. කැඩිලා හැරෙන වෙලාවේදී අර වම දකුණ වම දකුණ කියලා බල බල ගියයි කියමු. ඉතින් යෝගාවචරයම දන්නේම නැතුව මේ වම දකුණ බලන එකේ නීරසකම හිතට වැදෙනවා. අර ඉතින් පේනවා තමයි ඉතින් ඕක ඇති මොකක්ද ඇති වැඩේ ඉතින් දැන් වම පේනවා දැන් දකුණ පේනවා කියලා ඒ නුරුස්නා ගති එහෙම නැත්නම් ඒක පිළිබඳව තියෙන ඒකාකාරී ගති ඒක පිළිබඳව තියෙන ඇල්මැරිච්ච ගතිය නිසා අර සක්මන කෙලවරට ගියාම රූප බලන්න පුදුමාකාර විදියට හිත අවස්ථාව ගන්නවා එනිසා ඉතින් සද්ධාහන පැත්තට යනවා එතන හුලං වදිනවා තේරෙන පටන් අර ගන්නවා දැන් අර යන හැල්ම කැඩිලා යෝගාචරය හැරෙන අවස්ථාව අන්නේ හැරෙන අවස්ථාවේදී ආපහු හැරිලා අවශ්‍ය නම් හිටගෙන ඉඳලා ආපහු එනකොට නිකන් සාමාන්‍ය විදියට කිව්වොත් අර අතෙන්ට යනකම් ගෙනිච්ච සතිය හැරිලා ආපහු පටන් ගන්නකොටම තියෙනවද නැද්ද කියලා බැලුවොත් ගාක් වෙලාවට බාධා වෙනවා. ඒ මොකද ඒ අතරමැදි හිට රූප බලන්න ගිහිල්ලා, බද්ද අහන්න ගිහිල්ලා. ඉතින් ඒකට දොස් කියන්න විදියකුත් නැහැ. මොකද අර එක දිගට සක්මන දිගට ගියා නම් එහෙම වෙන්නේ නැහැ. අරමුණ නීරස වුණත් දිගට යන්න තිබෙනවා. මෙතන ඉරියාපත සංදියක් ඇවිල්ලානේ. මේන් රෝඩ් එකේ ගිය වාහනේ දැන් එක්සිට් එකක් ගන්න හදනවා වගේ. ඉතින් ඉතින්දී සිග්නල් දාන්න ඕනේ, වේගය අඩු කරන්න ඕනේ, අරෙන් එනවා බලන්න ඕනේ, නැත්නම් ඇක්සිඩන්ට් වෙන්න නිසා. අන්නේ වෙනස වගේ මෙතන අතන තියෙන වාහන හන්දියක්, පාරේ හන්දියක්, මෙතන ඉරියාපත සංදි. ඉරියාපත සංදියේදී හිත හැඟුම් උදාහරිනවා. අර ජීවන ශික්ෂණේ කරා ගන්න. කැඩෙනවා. ඉතින් ඒක තමයි අභ්‍යාසය. එතකොට අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සක්මන් කරගෙන හිටපු එකනට දැන් අපි නూరుණු පුරුතනක සක්මන් කරන්නේ ලස්සන ගහක් දකින. ලස්සන සමනලෙක් දකින. ලස්සන කුරුල්ලෙක් දකින. මලක් දකින. දැකපු ගමන්ම අර සක්මන් කරන යෝග ජීවිතේ වෙනුවට సౌందర్యාත්මක අරකට හිත ඇදිලා ගියයි කියලා අපි නිදර්ශනයක් වශයෙන් ගමු. ඇදිලා ගිය ගමන් යෝගාවචරයායේ දැකපු දේ අභිරමණය කරන්න ගත්තොත් ඊට බැහැගෙන ඒකේ වර්ණ සටහන ඒකේ තියෙන හැඩය ඒක Taman දෙසට එනවද දෙසින් යනවද කියන මේ විස්තර බලන්න පටන් ගත්තොත් ඒහා සමාන වේගයකින් අර සක්මණේ තිබුණු සතිය කැඩෙනවා කාබාසිනිය වෙනවා සෝදපාලුවට ලක් වෙනවා ඉන්සාව යෝගාවචරය දැනගන්නවා දැනගන්න ඕනේ එතෙන් ගියාට පස්සේ සතිය නඩත්තු කරේ නැත්තම් හොද හොද මඩේ දාන දෙල්ලමක් යන. මෙසෙන්ටකම් ගෙනිය සතිය ආයාසිකසු කර සතිය නැති වෙනවා. ඒක නිසා කල් යනකොට යෝගාවචර සිද්ධ වෙනවා මෙතනදී ඇහැ පරිස්සම් කරගන්න. කන පරිස්සම් කරගන්න. අනිකුත් ක්‍රියාකාරකම් පරිස්සම් කරගන්න මොකද මෙතනදී එහෙම කඩාගෙන යන අවස්ථා වැඩි. ඉතින් එහෙම යම් වෙලාවක යෝගාවචරය මේක 3 4 සැරේ 7 8 සැරේ 10 15 සැරේ පරිේෂණ කරලා කරලා කරලා දැඩි අධිෂ්ඨානයකින් ගිහිල් ඉවර වෙලා හැරෙන වෙලාවේදී ඒ පයේ ක්‍රියාකාරකම් අර තිබුණු හැල්මට හැරෙනකොට සිද්ධ වෙන්නේ වෙන විදිහකට අන්නේම වෙද්දී හිත පිටපණින තියෙන අවස්ථාව දැනගෙන හිත පිට යනකොටම සද්දයකට යනකොටම වේදනාවට යනකොටම එහෙම නැත්නම් රූපයකට යනකොටම අල්ල ගන්න පුළුවන් උනායි කියලා හිතමු ඉස්තර තරම හැඟුම් උදාහරින දෙ නැතුව ඉස්තර තරම මේක අභිරමණය කරන්නේ නැතුව ඒ යෝගාවචරයට දැන් මගේ මම දැන් සක්මන් කරන්න පෙළඹිච්ච යෝගාවචරයේ දැන් රූප බලන්නේ කොටපත් වෙලා ඉන්නවා කියන එක ඉක්මනටම අල්ලන්න පුළුවන් නම් ගිය ගමම අල්ලන්න පුළුවන් නම් සටනින් තමයි තැහෙන්න දිනු. ඒකට ඒ යෝගාවචරයට තාක්ෂණික වශයෙන් එහෙම නැත්නම් භාවනාවේ පරිබාහිර ශබ්ද මාලාවෙන් කියන්න පුළුවන් කාය පොට්ටබ්බේ මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත දැන් චක්කු ප්‍රසාදයට මාරු පොළව ගැටීම අරමුණු කරපේක දැන් වර්ණ රූපයක් අරමුණු කරනවා. කාය විඥානයේ වශයෙන් තිබුණ හිත එක පාඩ වෙස්පිරලා චක්කු විඥානය බාටපත් වෙලා ඒ ලොකු වෙනසක් වෙලා. ඒ කියන්නේ කෝච්චි ට්‍රක් එක මාරු වෙලා. ආපු පාරෙන් වෙන පාරකට දාලා. එහෙම නැත්නම් අපි මියන් රෝඩ් එකේ අතුරු පාරකට වැටිලා. ඉතින් මේ යෝගාවචරයට යම් වෙලාවක ඒ පයේ දැනි දැනි තිබුණු අත්දැකීම ප්‍රධාන කරගෙන ගිය යෝගාචර දැන් එහි අත්දැකීමට මාරු වෙලා තිනවා. ඇවිදිමින් හිටු මම දැන් දකින්නෙක් බාටපත් වෙලා තිනවා. මේ සඳහා විඥාණය කාය විඥාණය තිබුණේක දැන් චක්කු විඥාණය බාටපත් වෙලා තිනවා කියලා. මේක දැනගන්නා සුළු මට්ටමේ මේක අල්ලගන්න පුළුවන් මට්ටමේ හිටියොත් ඒ යෝගාවචරයා ඒ ලෑස්ති වෙලා යන නිසා අර රූපය අභිරමණය කරන ගතිය අඩු වෙලා ඒක ඉක්මනින් ආය পায়ට එහෙම නැත්නම් සක්මනට හිත ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ විදිහට සක්මන කෙලවරදී Tamange தত্ত্বය අමාරුවටපත් වෙනවා. ඒ නිසා මම මෙතනදී ප්‍රතිසද කරගන්න ඕනේ, හික්මෙන්න ඕනේ, වැඩිදුර යන්න ඉස්සෙල්ලා මේක අල්ල ගන්න ඕනේ කියලා යෝගාවචරය යම් ආකල්පයක්, යම් හික්මීමක් යම් විනයනයක් පුරුදු කරනවා නම් ඒකට කියනවා විරත් චිත්ත කියලා. එහෙම නැතුව දකින් දකින් රූපේ බලනවා ඒකට කියනවා සාරත්ව චිත්ත කියලා. රූප බලන ආශාව, සද්දා බලන ආශාව තියෙනවා නම් ලෝභ, ලෝල් ගතිය එයා සාරත්ත හිත තියෙන. එතකොට සාරත්ත හිතෙන් බැලුවොත් රූපේ දිහාට ඇදලා යන ගතිය වැඩි. අපව ගන්න තියෙන ඉඩ අඩුයි. විරත් හිතකින්, හික්මෙන සුළු ගතියකින්, විනේන වෙන ගතියකින් පාලනය කරන ගතියකින් ගියොත් හිත නොයනවම නෙවෙයි හිත ගියාට ඒකට තමන්ට නැවත කීකරු කරගන්න තියෙන ඉඩ වැඩි. දැන් මේ මම විස්තර කරන්නේ හක් පරියන්කේක ඇත් දෙක වාගෙන ශාලාවක ඉන්න කතාවක් නෙවෙයි. එදින්දා එදින්දා වැඩක් නෙවෙයි. සක්මනක් කියලාට ගිහිල්ලා මේ එන ගතිය. මෙන්න මේක සම්බන්ධයෙන් ඒ යෝගාවචරයා හොඳ පුහුණුම කරපු මන සත්‍යයක් යුක්තව ඉන්නවනම් මේ දෙක සාර්ථක වෙන යෝගාවචරය සාර්ථක වෙන යෝගාවචරය පිළිබඳව හොඳ ජවනිකාවක් ඔය මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සඳහන් වෙනවා. මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ਸਰවචනාංශේ අර බාහ්‍ය දාර්ශනිකයට දුන්නාගේ බම ගැඹුරු සාරමණ්ඩයක් තීලා කියනවා මාළුක්‍ය පුත්‍ර දැකීමේ ඇත්තම තියෙන දැකීම පමණයි. ඒ නිසා දැකීම දකින්න මතින් නතර කරන්න. ඇහිීමේ තියෙන ඇහින එක විතරයි ඕක ඇහිකින් එහාට දුර දිග කල්පනා කරලා ප්‍රපංච කරන්න එපා. ඇහිීම ඇහිීම මතෙන් නතර කරන්න. ආදි වශයෙන් දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති කියන ප්‍රධාන උගන්වීම උගන්නලා ඒ නිසා දිත්තේ දිත්තමත්තම් කියන මට්ටමට හික්මෙන්න කියන. ඔබ දැන් හක්මන කෙලවට ගියා. සතිය පාත් ගන්න ඕනේ. හරිනම් පයේ. නමුත් දැන් රූප බලනවා. ඒ නිසා ඒක පිළිබඳව දුරදි කියන්න දෙන්න එපා. අභිනන්දනය කරන්න යන්න එපා. ආජෝසනය කරන්න යන්න එපා. ගෙවැදීම කරන්න යන්න එපා. දැනගෙන අපවිත වම දකුණට තක්මට ගන්නේ කියලා. ඉතින් මේක මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගතට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ කාරණාව තේරුණා නම් මන්න මෙහෙමයි තේරුනේ කියලා ගාථා රත්න දෙකකින් ඇහි හරියන හැටි සහ එහි වර්ධින හැටි බුදුරජාණන් වහන්සේට කියනවා. නැත්නම් බුදුහාමුදුරන්ට කියනවා වහන්සේ කියපු බණ මට තේරෙනවා මෙන්න මෙහෙම මට තේරෙන්නේ කියලා. රූපන් දිස්වා සති මුත්තා පේනිමිත්තම් මනසිකරෝති. අපි ගත්ත නිදර්ශනේ රක්මන කෙලවරේනේ. ශක්මන කෙලවරට ගිහිලා රූපන් දිස්වා ඒකට රූපයක් දකිනවා. සති මුත්තා පුරු කරලා සතියක් නැහැ හික්මීමක් නැහැ. ඒ මෝඩ මුඩ මුඩ නැත්තම් අමනෝච්ච සතිකිය යුත්ත කෙනෙක් රූපන්ති සහ සතිය මුට්ට පිය නිමිත්ත මනති කරති. අනේ උංග කාලයකට පස්සේ දැක්කේ අමෝතු ಜಾති සතේ. ඒ නිමිත්ත ප්‍රියව ගන්නවා, සාරත්වව ගන්නවා. මේ ලංකාවේ නැති කුරුල්ලෙක් දැක්කේ මේක අමාරුවෙන් දැක් ගන්න. අනේ මම මේ ආපු නිසා මට හම්බුණා හොඳ කුරුල්ලෙක් දැක ගන්න, සතෙක් මේ මලක් දැක ගන්න, සමනලෙක් දැක ගන්න කියලා අර ඒක ප්‍රිය වශයෙන් මනසිකාර්ය කරනවා. සාරත්ත චිත්තෝ වේදේති. ඒ නිසා එයා ඒ සක්මන පිළිබඳව පතකලාලා අර දැකපේක පිළිබඳව රාග රක්තව සාරත්ත චිත්තෝ වේදේති. ඒ වගේම තංච අජ්ජෝස තිත්තති. අනේ අනික් කට්ටියටත් පෙන්වන්න නැත්තම් මේක නැත්තම් ගෙදර ගිහලා ෆොටෝ එකක් අරන් අම්මට තාත්තට පෙන්වන්න නැත්තම් කියලා අර දකින්න රූපේට ගිලීගෙන බැසගෙන නිමග්න වෙන ගතියක් එනවා. දැකලා එතනින් නැතර කරන්න ඕනේ කියන එකයි බුදුහාමුදුරන්ගේ උපදේශේ. නොදකම ඉන්නවනම් ඒත් හොඳයි. නමුත් අකන දිවනාශේ තියෙන නැත්තන්ගේ හැටිවම තමයි දකින්න. නමුත් දැක්කට පස්සේ විරත් හිත වෙනකොට යන සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. ඒ දකපු රූපේ මමයි දැක්කේ අනේ හරි වාසනාවක් කියලා ඒක පිළිබඳව අභිරමණයක් අජ්ජෝසනය කියලා කියන්නේ අභි අභිනිවේදනය නැත්තම් ගෙවැදීම. නැත්තම් නැතිය. ඒකට නැඹුරු වෙන ගතිය කරගෙන හිටපෙඩි වතක නැහැ. අර දැකපු රූපේ දිහා කටත් අරගෙන බලාගෙන ඉන්නවා තන්තජ්ජෝ ස්ථිතති. තස්ස වඩති වේදනා. එතකොට යා සුඛ වේදනාවක් වඩන්න පටන් අර ගන්නවා. අන්නේ ඒකා රූප සම්භව. මම මේ වගේ කිට්ටු සතෙක් ලංකාවේ දැකලා තියෙනවා. මේක ඊට වැඩිය ලොකුයි. මේකයි කටහඬ වෙනස් කියලා අර මේක පිළිබඳව ප්‍රපංච කරන්න කරන්න අනේක වූ රූප සම්භවයක් එහෙම නැත්නම් හීන ලෝකයකට බහිනවා. ඒ දැකපේක මත තොරන් ගන්න යනවා ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා අනේක ආරෝප සම්භවා ඒ පෙන්වන එක කුරුල්ලෙක් දැන් ඒ කුරුල් પરම්පරාව ගැන නැත්නම් කුරුල්ලන් නිරීක්ෂණය කිරීමේ කලාව ගැන එහෙ නැත්නම් මේක හිතත් බලාගන්නේ කොහොමද කියලා নানা ප්‍රකාර යර හීන ලෝකයකට බහැලා ඒක බැස බල ගන්නවා අභිජ්ජාව විහෙසාව එතකොට යාට දැඩි ලෝභයක් පහළ වෙනවා මේ දැකපු සතා පිළිබඳව ඒ වගේම හිතට ආතතියක් එන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අසහනයක් එන්න පටන් ගන්නවා. චා අපරාධේ කැමරා එක ගේන්න බැරි වුණානේ. අපරාධේ මේක මේ තව කෙනෙකුට පෙන්වන්න බැරි වුණානේ කියලා. ඒකට තිබුණ දැඩි ආශා ප්‍රමාණයට සාපේක්ෂව පිපාස ගතියක් විශේෂණයක් එන්න පටන් අර ගන්නවා. තස්ස වඩති වේදනා අපි ඒ අනුව යාට චිත්තමසු පහඤ්ඤති හිත උපහඤ්ඤනේ කියලා කියන්නේ දුක් ගන්න ගතියක් කියන්නේ. හොඳ දෙයක් තමයි දකින්නේ. නමුත් මේක මට හිතත් බලන්න නැත්තම් අම්මට අපට පෙන්වන්න නැත්තම් මේක ස්ථිර කරගන්න නැත්තම් කියලා අරක අභිරමණය කරන්න කරන්න චිත්තමසු පංජති. ඒ නිසා එnde එnde දුක් රාශියක් අර පිටපොට ගියා එවන් ආචිනතෝ දුක්ඛං යා දුක් රස කරන්න පටන් ගන්නවා නිවනේ සම්පූර්ණයෙන් ඈත් වෙනවා ආරාණිපාණ සත්‍ය නිවනට තියෙන දුර වැඩි කර ගන්න පටන් ගන්නවා මේ තමයි උපදේශ නොලබපු සතිය නැති කෙනෙක් දැකපු රූපයක් නිසා කොහෙදෝ යන ගමනකදී අතරමඟදී දැකපු රූපයක් නිසා සංසාරේ වඩ නැහැටි. ඉතින් ඒකට හේතුව සතිය තිබිලත් නැහැ. ඒ වගේම දිත්තේ දිත්ත මත්තන් කියන බණ අහලත් නැහැ. ලෑස්තිලා ගිහිල්ලත් නැහැ. මීට ඉස්සලා මේ වරද්දාගෙන ඒක හිතට වද්දාගෙනත් නැහැ. ඉතින් මේ මනුස්සයාට ඒ කොයි මොහොතේ නමුත් මේ වගේ දුක් ආශයක් ඇති කරගන්න පුළුවන් අහන වාරයක් පාසා දකින්න වාරයක් පාසා ගන්ධ රස පහස විඳින ඕනෙම වාරයක මේ විදිහට සංසාරයක් වඩා ගන්න නිවනින් ඈත් වෙන්න ඉඩ තියෙනවා. මේ ටික කියන්නේ බය කරන්නවක්වත් බලාපොරොත්තුසුන් කරන්නවත් නෙවෙයි. යෝගාවචරයක් මෙන්න මේ වගේ තත්ත්වයකදී ලෑස්ති වෙලා ගියොත් සූදානම් ශරීරයෙන් ගියොත් එලඹ සිටි සීයෙන් කටයුතු කළොත් ඒ කිනාට හම්බෙන වාසිය තමයි නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ එයා රූපාභිරමණය කරන්න නැති කරන්න හිත අදිස්ථාන කරන් තියෙන්නේ. නසෝ රජ්‍යතු රූපේ රූපේසු රූපේ අභිරමණය කරන්නේ රූපන් දිස්වා පතිස්සතු රූපේ දකින්නකොටම දැනගන්නවා මම මේ චක්කාය ප්‍රසාදයේ තිබුණ හිත දැන් චක්කු ප්‍රසාදයට ගියා. එහෙම නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරපේකන දැන් මෙනෙහි කරනවා මෙනෙහි කරන තියෙන්නේ දකින්න දකින්නයි කිය. තාම සතිය තියෙනවා මේ අරමුණ මාරු වෙලා තියෙනවා. එතනදී කනගාටු වෙන්න කිසිම කාරණාවක් නැහැ. මොකද පයේ තබන්දේ තමයි හිත ධාන ගියේ. නමුත් අපේ හිත වැඩ කරන්නේ අපිට ඕනේ න්‍යාය පත්‍රෙ නෙවෙයිනේ. එයා රූපයක් දැක්ක. නමුත් ඒ දැකපු ආම දැකපු ගමන්ම නොබෝ කාලෙකින් දකින්න බව මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන එක මේතෙන්දී රූපක මාර්ගෙන් කියන්නේ මෙනෙහි කරනවා කියන එක සතිය එළඹ සිටිනවා කියන එක. අප්‍රමාද වෙනවයි කියන එක දැකලා බොහෝ කල් යනකම් පමා වෙන්නේ නැහැ. පයේ තැබිය යුතු සතිය එහි පවතින කියන එක මෙනෙහි කිරීම මාර්ගයෙන් හෝ එළඹ සිට සිහියෙන් හෝ අප්‍රමාද නිසා රූපන් දිස්සෝ පතිසතෝ. ඒ විදිහට අල්ලා ගත්තොත් විරත්ත චිත්තෝ වේදේති. එහා ඒ රූපයේ වර්ණ සටහන ලං වෙනවද ඈත් වෙනවද මනාපමනාපදියා නොබලනවත් නෙවෙයි. නොවිඳිනවත් නෙවෙයි නමුත් ඒක කරදරයක් විදිහට විදිහේ. විරත්ත චිත්තෝ මට ඕන තියෙන ශක්තිය වම දකුණේ පවත්තන අනේ මේ රූපයක් ඇවිල්ලා මගේ හිත කැඩුණා. රූපේ ලස්සනයි ප්‍රියයි නමුත් Taman දන්නා සත්‍ය කැඩිච්ච බව. විරත් චිත්තෝ වේදේ තස්ස නාජ්ජෝස චිත්තතිය ඒකට බැසගෙන දැකපු එක පිළිබඳව හීනමවන්ට సౌందర్యාත්මක කල්පනා කරන්න යන්නේ මම අමාරු වැටුණා මම මේකට ගිලී ගත්තා කියලා අර පිට ගියේ එක ඉත පිට ගියේ ගැන අභිරමණයක් නැහැ ආඩම්බරයක් නැහැ මගේ සතිය කරනවා කියන අදහස යට එනවා ඒකට හේතුව අර විරත් චිත්තෝ වේදේති නිසා යා විඳින්නේ පිට පිට ගියක විඳින්නේ ආඩම්බරයක් විදියට නෙමෙයි. මේ කිලින් යන්න ගියේ මම දැන් පැත්තකට හැරුවා. එහෙම නැත්නම් මගේ වාහනේ පාරේ පල්ලෙහා තියෙන කානුවකට වැටුණා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මේ පුද්ගලයා වේදතෝ ചാපි වේදනා සේවතෝ ചാපි වේදනේ මනස ඇත්තටම මේ රූපේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා සුඛ වේදනාවකුත් විඳිනවා. පස්සතෝ ചാපි රූපං රූපයක් දැකීමත් කරනවා නමුත් ඒ පුද්ගලයා කෙලස් වඩා ගන්නෑ ඒවං සරතෝ සති මම ආරහතේ පේනෝනේ වමේ ප්‍රගුණ බව දාන්න. නමුත් දැන් හිත පිට ගිහිලා දර්ශන රූපයක් දකින්න බවක් දන්නවා. ඒ විදිහට දර්ශන රූපේ ලස්සන වුණත් රූප දර්ශනයේ ප්‍රියමනාප වුණත් ඒක දන්න නිසා ඒ වගේම රූපයක් නිසා ඇහැ නිසායි මගේ දැන් කෙලෙස් උපදින කියන ద్వාරය ආරම්භණය දන්න නිසා වේදනාවක් වින්දාත් රූපයක් දැක්කත් ඒ පුද්ගලයා ඒ මතින් කෙලෙස් උපදවා ගන්නෑ ඒවං සෝ සරතෝ සති සතිය වර්ධනීය පිළිබඳව අතිශ්‍රේෂ්ඨ අවස්ථාවක් කරගන්නවා මේක. මම දකුණ කරගෙන යනකොට තබන සතියට වඩා මේක බොහොම සෙල්ලක්කාර සතියක්. මේක බොහෝම පොළවේ ගහගා විකුණන්න පුළුවන් බඩුවක්. ඒ මොකද සතියේ සාමාන්‍ය නිර්වචනයේට සතිය කැඩලා. ඇත්තටම සතිය කැඩලා නැහැ. ద్వාරේ මාරු වෙලා තිනවා අරමුණ මාරු වෙලා තිනවා. ద్వාරේ මාරුලා ටික වෙලාවක් ගිහිල්ලක් තියෙනවා. නමුත් වෙනද තරම් ගිහිල්ලා නැහැ. වෙන තරම් ප්‍රමාදයට වැටෙලා නැහැ. අප්‍රමාද වෙලා තියෙනවා. සතිය පිළිලා තියෙනවා. ඒ නිසා සතියේදී බුදුම දක්ෂකමක්, සෙල්ලක්කාරකමක්, රැඩිකල් වාදී ගතියක්, විප්ලවීය ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමට දති නැති බනහපො නැති ලෑස්තිලා ගියේ නැති එක්කනේ මේකට සාප කරනවා. නමුත් ඒ සාප කරන ගොඩක් වෙලාට අර අර අරමුණ දිගේ රස විඳින්න ගියොත්. නමුත් එක චිත්තක්ෂණයක් ඔය ඊය රස විඳිනවට වැඩිය අඩු මට්ටමින් අද බ්‍රේක් ගහ ගන්න පුළුවන් වුණොත් තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ක්‍රමයට තමයි අපි මේ සතිය විවිධාංගීකරණය කරන්නේ. අරමුණට යන ගමන් ඒකට උරුට්ට වෙන්න අරමුණක් එන්න ආරිනවා. ඒකත් එක මාරු වෙන්න අරමුණක් එන්න ඇරලා සතියට කියනවා මොකක් උඹ මොකද දැන් කරන්නේ කියලා. සතිය කෑදරනම් එයා අරමුණ මාරු කිරීම વિશે රස විඳිනවා. සත්‍ය විරත් චිත්තයෙන් බලනවා නම් එයා දන්නවා මට අරසාව තියෙන්නේ වම දකුණ. මගේ ගෝචරයේ තියෙන්නේ සක්මණේ. දැන් මේ අගෝචර භූමියකට ගිහලා මම අනතුරු තැනක ඉන්නේ මම ඉක්මනට ආයේ වම දකුණට එන්න ඕනේ කියලා ආපහු ගන්න තියෙන ඉඩ පහසුකම් වැඩි ඒ යෝගාවචරයට අර පුහුණුව තියෙනවා. ඉතින් ඒ නිසා මේක නොදන්න කෙනා රූපෙට බහිනවා. මේ රූපේ තමයි මට තිබුණ සතිය කඩලා දැම්මේ කියලා. නමුත් දන්න කෙනා රූපත් බලනවා, වේදනත් විඳිනවා. නමුත් සතිය උත්කෘෂ්ඨ අවස්ථාවටපත් වෙනවා. මෙන්න මේ පුහුණුව නැතුව කවදාකවත් මම කියන්නේ ගිහියන්ද කියලා විශේෂයෙන් කියන්න දැන් නම් භික්ෂුවකට වුණත් මේ සතිය මේ වගේ පරිේශනාකාරයක් ඇතුළේ පිටර කට්ටක් ඇතුළේ වගේ වවන සතිය මේ එලි මහණේදී යොදා ගන්න බැරි නම් එමස හැමදාම ලෝකයට බැනපැනේදී හැමදාම කියාවි මේ ලෝකයේ කාමයේ ඇවිස්සෙන්නේ කාම දර්ශන ස්ත්‍රීන් ඉන්න නිසායි කියලා. ස්ත්‍රීන් කියාවේ කාමයේ වැඩි වෙන්නේ බාහිර පුරුෂයන් ඉන්න නිසායි කියලා. බුදුහාම කියනවා පුරුෂෝ ස්ත්‍රියව නෙවෙයි කාමයේ කියන්නේ උඹ හිතේ තියෙන චන්දරාගය. ඔබ චන්දරාගේ විනීනය කරනවා නම් එළිය මොන જાතිය තිබුණත් ඔබට හිත අරස කරන්න පුළුවන්. ඒ සඳහා හිත මේ වගේ බා අභියෝග කියලානේ. අභියෝග මැදත් අරමුණු මාරු වෙද්දී සතිය පවත්වන්න පුළුවන් වුණොත් ඒ සමාධිය ගැන කෑදර යෝගාවචරයකට නම් කනගාටු වෙනවා. විපස්සනා සමාධිය දන්න සෙල්ලක්කාරකම් කැමැති අභියෝග කැමැති යෝගාවචරයක් නම් සතිය බුද්ධම විදියට විවිධාංගීකරණය කරනවා. ඒක ලෙලයාට මොන රූපෙ වෙන්නත් මොන සද්දය වුණත් මොන ගන්ධ රස පහස ලැබුණත් ටික දුරාවක් ඒක දිගේ ගිහිල්ලා නන්නත්තර වුණත් විච්ච සිද්ධිය හතියට යට කර ගන්න පුළුවන් නම් නොබෝ කාලයකින් නැවතත් ආරක්ෂක භූමියකට බංකරයක් ඇතුළට ගියා වගේ නිබෙඩිනවා දින මේ ආරක්ෂක දෙයක් ඇතුළට ගියා වගේ තමන්න තේරෙන පටන් ගන්නවා තමන් සතිය වඩපු අරමුණ ළඟ තියෙන ඉක්මනටම ආපහු එන්නේ ඉතින් මෙන්න මේ දේ තමයි අපි මේ සක්මණකින් ලබන අතිරේක ලාභේ. ඉතින් මේ විදිහට සතිය සක්මණේ ඉරියාපත වෙනස් වෙන ඉරියාපත සංදි හැම එකකදීම නම් හම්බ වෙන එකක් නෑ. එකකදී දෙකදී හරි මේක අල්ලාගෙන දිනු කරපු එකනට එදිනදා වැඩ කරනකොට බලවත් අභියෝගයක් එන්න පටන් ගන්නවා. ඒ මොකද චේතනාවත් වැඩ කරනවා මේ කාලය ඇතුළත වැඩ ඉවර කරගන්නත් ඕනේ අනික් අයට වග වෙන්නත් ඕනේ ඊට පස්සේ ඊගා වැඩේ කරන්නත් ඕනේ নানা ආකාර අර විචල්්‍ය සාධක රාශියක් පාලනයෙන් තොර වෙනවා අනේ එහෙම තත්ත්වයක් යටතේදී ඒ සතිය විවිධාංගීකරණය කරන්න විචිත්‍ර භාවයටපත් කරන්න යෝගාවචරයා එදිනදා ජීවිතේ පාවිච්චි කරේ නැත්නම් කියනවා නේ භාවනා මධ්‍යස්ථානයේ දැන් ෂෝක් එකට භාවනා කරලා දැන් භාවනා කරන්න බෑ කියලා. ඒකලේ දෝෂේ දාන්නේ ගෙදර මිනිසුන්ට. වැරද්ද දාන්නේ අල්ලපු ගෙදර මිනිසුන්ට. දාලි වල ඒ මිනිසුන්ට නඩු. මෙන්න මේකට තකදීරුකම කියලා කියන්නේ. මේකයි මෝඩකම කියලා කියන්නේ. මේකටයි මෝහය කියලා කියන්නේ. අපි කොහෙන් හරි කරන්න තියෙන ජඩකම, තකතිරුකම, මෝඩකම කරලා කොහේ හරි කෙනෙක් අල්ලගන්න මේකට වැරද්ද පටවනවා. මේ ආත්මවාදය හරහා අපි මේ Taman සුද්ධවන්තේ Taman බොහොම සීලාචාර කෙනෙක් කියලා මේ අසවල් මනුස්සයා නිසානේ මට මේ කෙලෙස් ඉල්ලාවේ කියලා කාටර හේතු කරන්න යන කතාව තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ. නමුත් සතිය පිළිබඳ හොඳ අවබෝධයකින් නැත්තම් ඒ බුදුචානන්සේ දීලා තියෙන උපමාන උපමා රූපක දිගේ වැඩ කරන්න හදන කෙනාට පේනවා ඇත්තට මේ වගේ සතිය කරන්න අපිට උදව් කරන දේවල් තමයි අපිට භාවනා කර්මස්ථාන වෙන්නේ. ඒක හොයාගෙන යන්න එපා. ඒක අත්ති කිලමතාණුවකට වෙනවා කාමසුකල්ලි කාණුවකට යනවා. නමුත් අපිට ඕන තරම් හම්බ වෙනවා. හම්බෙන හම්බෙනකේ ලේසි ලේසි හැම තැනකදීම මේකේ සතිය පුරුදු කරන පටන් අරගත්තොත් බුදුජානකසේ පෙන්ලා දෙනවා ජීවිතේ ගත කරන හැම දවසකම සතිය ඝන බහල වෙනවා විවිධාංගීකරණය වෙනවා. පුලුවේ ගහ ගහ වැඩ ගන්න පුළුවන් තරමටපත් වෙනවා. ඒ නිසා ඒ නිදර්ශනයක් වශයෙන් කියනවා නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත වයින්නවා වීදී. එනකොට ඒ වීදියේ බීලා සංගීතය අනුව නටන නාටිකාංගනාවක් දකිනවා. මේ මිනිස්සු වට කරගෙන කටත් අරගෙන සීළු වැඩ පැත්තක දාලා බලාගෙන ඉන්නවා. ඒක භික්ෂුවක් නොබැලිය යුතු දර්ශනයක්. විස භාග දර්ශන කියලා ඒවට කියන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ බලනකොටම පේනවා පාරමැද මාර මාරපාශයක් අටවලා තියෙන එකයි දකින්නේ. පාර මැද මාර්යා උගලක් අටවලා තියෙනවා කියන්නේ. ඉතින් රංගන දිහා බලනකොට ඒ බීමත් නටන දිහා බලනකොට සංගීතය දිහා බලනකොට අනේ කොච්චර මේ මිනිස්සු අසරණද සතිය නැතුව ගියා නම් මමත් මෙතනනේ කියලා එන සංවේගය නිසා පින්ඩපාතේ යද්දිම වීදියේ මැද රහත් වෙනවා. දකින්නේ නොබැලිය යුතු දැන් කාලේ කියනනම් කුණු හර්පයක්. ඉත්‍යාව නටනවා. බීලා නටන සංගීතය තියාගෙන නටනවා. ඒ ඕනම කෙනෙක් කරන්නේ අබිරමණේ සාරත්ව චිත්තය ඇති කරන්නේ. ඒකයි මේ මිනිස්සු වට කරගෙන බලන්නේ. ඒකයි අම්මණ්ඩි නටන්නේ. නමුත් අර ස්වාමීන් වහන්සේ බලන විරත් හිතකින් නිසා ඒ ස්වාමීන් ඒක කමටහනක් වෙනවා. එතෙක්කල් භාවනා කරපු ආමුදු කෙනෙක් නමුත් එතෙක්කල් නිවන් දැක්කේ නැහැ. මේක තමයි නිවන් දැකේ. ඒ තරමටම දර්ශනීයේ තියෙන නිමිති අපි මහා ලෝකෙට සලකන්නේ අපේ හිත සතියෙන් අරස නැති නිසා. අපි දන්නවනම් ඒවා මොන જાතියෙන් අපිව කුප්පණ්ඩ අවසන්ට දැඟලුවත් Taman දන්නවනම් ඒකට අපේ අපි ඒකට බැහැගෙන රිංගගත්තේ නැත්නම් ඒක අපිට ආසාදනේ වෙන්නේ නැහැ. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ කොච්චර වේගෙන්ද කියලා කියනවනම් බුදුචානන්සේ කියනවා මට මේකට දෙන්න නිදර්ශනයක්වත් නැහැ කියලා. ඒ තරම් ලහු පරිවත්තයි මේ හිතේ. ඕනම දෙයක් සාරත් හිතේ බලන්නත් පුළුවන් විරත් හිතේ බලන්නත් පුළුවන්. සංසාරයක් අපි බලලා තියෙන්නේ සාරත් හිතේ. ඒක වැරද්දක් අපේ සමාජයේ දකින්නේ නැහැ. ඒක වැරද්දක් අපේ පවතින සිවිල් නීතියත් එක්ක නැහැ. ඒක වැරද්දක් අපේ අම්මලා තාත්තලා දකින්නේ නැහැ. අපිට උගන්වපු ගුරුවරු දකින්නේ නැහැ. එනිසා බුදුරජාණන් ශ්‍රීතුගනේ ලෝක ගුරු කියලා. උනාච පින්න ඔබ මේ විදිහට දකින දකින රූපෙට සාරත් වෙන්න පටන් ගත්තොත් උඹට හොද හොදව විතර මලේ දාන්න පටන් ගත්තොත් කෙලවරක් නැහැ සංසාරේ. ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන හරි. එහෙම නැත්නම් විවේක තැනකට ගිහිල්ලා මෙන්න මේ විදිහට විරත් හිතකින් මේක දිහා බලන්න පුරුදු වෙන පරියන්කේ ඉන්නකොට ලස්සන සංගීත රාගයක් ඇහෙනවා. එහෙම නැත්නම් සුඛ හෝ දුක් වේදනාවක් කියනවා. එහෙම නැත්නම් හිතවිලි නන්න ඉපදියක් කඩාගෙන පැනලා ප්‍රතික්‍රියා කරන වෙනුවට ඒ වදියා විරත් හිතකින් බලලා තමන්ගේ අරමුණටම නැවත නැති යන්න පුළුවන් ඊට ප්‍රස්තාව හොයනවනම් ওই ධක්මනේ මම විචිත්‍ර විස්තර කරපු සිද්ධියම පරියන්කෙට යනවා. ඉතින් දැන් වැඩවලදීත් තමන්ගේ අතවාසියට ගන්න පුළුවන්. හැබැයි මම නැවතත් මතක් කරන මේ හැම සිද්ධියම මේ විදිහට ගන්න බෑ හැම කෙනාටම. ඒකට rahat වෙන්න ඕනේ. නමුත් යම් යම් සිද්ධිවලදී තමන්ට දැක ගන්න පුළුවන් තමන්ගේ විශේෂ අබ්බැහිතෙන් තංගලද කොහොමරක්ක් කරන්න බෑ. සාමාන්‍ය උදාසීන වගේ සිද්ධියක් වෙනකොට තමයි බලන්න පුළුවන් අපේ හිත කොච්චර අරමුණු මාරු කිරීම සූදුවකට අරගෙනද ජීවත් වෙන්නේ කියලා. අපේ හිතට කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ අරමුණු මාරු කරන්නේ නැත්නම්. අරමුණු මාරු කරේ නැත්නම් පිස්සු. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉරියව් මාරු කරනවා රූපෙන් සද්දට පයින්නවා සද්දෙන් ගඳට රසට පයින්නවා. පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ කියලා තමයි සරුවචන්සේ කියන්නේ. ඒක ලියලා අපිට පේන්නේ අපිට මේ චර්යාවක් තියෙනවා කියලා. අපිට න්‍යායපත්‍යක් තියෙනවා කියලා. එක්කෙකුටවත් එකම චර්යාවක් නැහැ. කිසිම එකෙකුට න්‍යායපත්‍යකුත් නැහැ. මායාවේ න්‍යායපත්‍ය විතරයි. කෙලෙස් වල න්‍යායපත්‍ය විතරයි. අපි කරන්නේ ඒකට පහඳින එක විතරයි. කඹුරන එක විතරයි. ඒකල ඒකටත් ආඩම්බර වෙන්නේ. ඒකයි පුදුජන කියන්නේ සබ්බේ පුදුජන උම්මත්තකා කියලා. දුකෙන් කෙලවර දුක නැති කරන්න කියලා. තටමනවා, අඬනවා, යදිනවා, යාඥා කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් හිත අර පයින් රිලෙවෙක් වගේ අරමුණ දිදී දඟලනවා. හැබැයි ඒ කොච්චර ඒ තුප්පහි වැඩ කරත් කොච්චර පාහර වැඩ කරත් හරියට ක්‍රමයේ හම්බ වෙච්චාම නිවන් දකින්න තියෙන ප්‍රස්තාව නැති වෙන්නේ නැහැ. මට පේනවා ඒක බුදුමාකාර ලස්සන දෙයක්. අපි කොච්චර පව් කරලා තිබ්බත් කොච්චර අත්තරදි කරලා තිබ්බත් හරියට සතිය පිහිටවලා වැඩෙන සතියට උදව් කරන්න ගියාම අර කරපු පව් එකකවත් ඒ පව් වලින් මොනම බලපෑමක් නැහැ. ඒ පව ආනන්තරිය කුසල කර්ම නෙවෙයි නා. ඒ තරම්ම බලවත් මේ සතිය. ඒ තරම්ම බලවත් කුසලයි. අකුසලයේ බලවත් වෙන්නේ හොඳට මතක තියාගන්න ජනගහනේ වැඩි වීම. අකුසල් ප්‍රමාණය වැඩි වුණා අකුසල් බලවත්. නමුත් කුසලයේ අරිමුවක් තිබොත් ඇති, දශමයක් තිබොත් ඇති. මගේ ප්‍රසිද්ධ උපමාව තමයි වළංකාරයට සුමානක වැඩ පොලු කාර්යයට වරුවයි. තලන එකයි දින තේරම කොනක ඉඳලා මොන මොහොතර දාලා හැදුවත් කඩනවා. ආනේ වගේ මේ සහරත්ත හිතට ඡන්ද දෙන මේ කාම ලෝකේ අපි ඉන්නේ. කාමේ නිසාමයි අපි මේ ලෝකෙට බිහිුනේත්. නමුත් අපිට විරත්ත හිත කියන එක සතිමත් හරහා ගත්තොත් අපිට ඕන වෙලාවක සහරත්ත හිත විරත්ත හිත කියන මේ දෙක අල්ලගෙන යන්න ගියාම අපි යෝගය යෝගාවචරය වුණයි කියලා කියන්නේ විනය රකින්නයි කියලා කියන්නේ ශික්ෂාපද රකින්නයි කියලා කියන්නේ හික්මනවයි කියලා කියන්නේ හැකිතා විරත්ත හිතකින් පළවෙනි පුදුමා රසාවක් ඒ යෝගාවචරයට ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය කොච්චර යොසුලුද කියනවනම් ඒකට නිදර්ශන පවා පෙන්වන්න බැරි බව සර්වඥාන්ස මතක් කරලා තියෙනවා. නමුත් දවසින් දවස දවසින් දවස මේ සිද්ධියකට මුණ දී එකම දෙයට නැවත නැවත සිද්ධ වීමෙන් මේ කිසිම දෙයක් කිසිම සංසිද්ධියක් යෝගාවචරයට අවස්ථාවක් නොදී යෝගාවචරය අමාරුවේ දාන්නේ. අනිවාර්යම අවස්ථාවක් දෙනවා. මේ අවස්ථාව දෙනකොට යෝගාවචරය ඇබ්බැහියට සාරත්ත හිතමයි ගන්න. ඒ පස්සේ මතක නැහැ. ඒක නිසා යෝගාවචරයට මේ එකම දේ නැවත නැවත කරමින් බලන්න සිද්ධ වෙනවා කොතනදීද මට මේ සංසිද්ධියේ පාලනය ස්විච් බෝඩ් එක අතර ගන්න පුළුවන් වෙන තැන. ආහනේ තැන පිළිබඳව අවබෝධ වෙන්නම් වැරදි කෝටියක් සිද්ධ වෙන්නේ. පිටපොට යන දේවල් අනන්තව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දෙයකට කිසිම පශ්චාත්තාවයක් වෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේකෙදී ඒ සිද්ධි වැටදිහා බලාන යනකොට වැරද්ද හඳුනාගන්න පමා වෙන එකට කියනවා පමාව කියලා. වැරද්ද හඳුනාගන්න පමා නොවීමට කියනවා අප්‍රමාදී කියලා. එනිසා මේ භාවනාදී අපි කරන්නේ නිරීක්ෂණය කළා වැරද්ද වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. වෙලා ගොඩක් කල නරක වෙන්න දෙන්න ඉස්සර වෙලා නිරීක්ෂණය කරනවා. ඒකට අපි කියනවා අප්‍රමාදී කියලා. එළඹ සිටිනවා සතිය කියලා කියනවා. ඉතින් ඒ සඳහා අපි මේ ක්‍රියාවලිය බුදු ඇහි බුදුහාමරෝ දැකලා කරුණාවෙන් දේශනා කරපු එක දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ ඒක සුතමේ ඥානය. ඊට චින්තාමේ ඥානටත් වැටුනොත් දවසක අපිට තේරෙන්න පුළුවන් අපි පමා වුණොත් මෙන්න මෙච්චර දුර යනවා. අප්‍රමාද වුණොත් එච්චරම කුණු වෙන්නේ ඉස්සලා, එච්චර නරක වෙන්නේ ඉස්සලා, එච්චර කෙලසෙන්නේ ඉස්සලා. මේක අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරලා විතරක්ම බෑ. සාමාන්‍ය සුතමේ ඥානයක් තියෙනවා. සාමාන්‍ය චින්තාමය ඥානයක් තියෙනවා. නැත්නම් අපි සුතානුග්‍රහිත කරන්න ඕනේ. අනේ එතෙන්දි මම කැමැතිව මානුක පුත්‍ර සූත්‍රයේදී අපි කිට්ටු කරගත්තා වගේ සර්වඥාන්සේ දේශනා කරපු මේ මතුබින්දික සූත්‍රයේ ඒ ජවනිකා තුනක් තියෙනවා හරීම ගැඹුරෙන් එතෙන්ට ගෙනියනවා අන්තිම ජවනිකාවේදී ඒ සංඝයා වහන්සේලාට බුදුචාන් වහන්සේ දෙසරයක් උත්සාහ කරනවා මොනම දෙයක් අතේරෙන්නේ ඊට පස්සේ මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ ළඟට ගිහිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ පුදුජානන්ත වෙන්නේ මෙහෙම දෙයක් කිව්වා. බොහොම ගැඹුරක් තියෙන හැබැයි අපිට මුණින් ආපු කලයට වතුර දැම්මා වගේ ඇල්ලුවේ නෑ කරුණාකරලා කියලා දෙන්නේ. ඉතින් කොට්ටිස ස්වාමීන් කියනවා මේ ආයසුතු වහන්සේලා මේ බුදුහාමුදුරෝ ඉඳද්දි මගේ ළඟට එන්නේ මොකටද ගිහිලා අහන්න එපායි කියලා. ඒතර ධර්ම ගෞරව වෙනිසත් ගෞරව සම්ප්‍රද බය නිසාත් ඒ සංඝයා බුදුජානන්ත ළඟට යන්නේ නෑ. ඒකලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ කියපු දේවල් විස්තර කර දීමේ හැකියාවක් තියෙනවා කියලා බුදුහාමුදුරම කියලා තියෙනවානේ. ඒ නිසා අනුකම්පා කරලා අපිට මේක කියලා දෙන්න. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ කියනවා එහෙමනම් මේ ටික අහගන්නයි කියලා මේ චිත්ත වීදියක් මේ විදිහට කෙලසෙන හැටි එහෙම නැත්නම් ඒ කෙලසීම වෙන්න දෙන්නේ නැතුව නතර කරන හැටි තිරින්ග යොදන හැටි සම්බන්ධව ඒ සමීකරණේ ඒ ක්‍රියාවලිය පෙන්නනවා අපි අරගත්ත විදියට ඇහැට රූපයක් පේන සංසිද්ධියම ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච ආවසෝ උපජ්ජති චක්කු විඥාන. ඇහැණෙනි අබත්නි යාළුවෝ ඇහැට ඒ වෙලාවට එළඹිච්ච රූපේ පටිච්ච රූපං චක්කුංච පටිච්ච රූපං චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇහැ සෞඛ්‍ය සම්පන්න ඇහැක් වෙන්න ඕනේ ආලෝකයේ තියෙන්න ඕනේ ඒකට රූපයක් අපි කියන මුලිච්ච වෙන්න ඕන. ආපాతගත වෙන්න ඕන. මූණ දෙන්න ඕන. අනිව මූණ දෙන්න වෙලාවේදී මේ කටයුත්ත යෝජනාවක් වෙනවා. ඒ යෝජනා ඉෂ්ටිර කරමින් විඥානයේ චක්කු විඥානයේ වශයෙන් එතෙන්ට අවිලා ඡන්දෙ දෙන්න ඕන. රහත් තියෙනවනේ රූපයක් තියෙනවනේ විඥානයේ එතෙන්ට එන්න ඕන. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. මෙන්න මේ ටික වෙන තාක්කල් මේ තුන එකට ගමන් කරන තාක්කල් කියන්නේ රූපය මේ ඇහැ සජීවිතාක් ඒ රූපෙ දිගටම වර්ණ ආලෝකයක් නිකුත් කරන තාක් හිත එතන තියෙන තාක්කල් තින්න සංගති පස්සෝ මේවා එකට ගමන් කරන එකට අපි කියන ස්පර්ශය කියන්නේ ඇහත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙන තැන තමයි ස්පර්ශ සිද්ධ වෙන්නේ ඉතින් මෙතනදී මේ සූත්‍රයේ සඳහන් වෙච්ච නැති නමුත් යෝගාවචරයට වාසිය පිණිසත් සුත්මේ මේ බෞසුත භාවය වෙනසක් මතක තියාගන්න පුළුවන් යම්ම චිත්තක්ෂණයක හිත චක්කු විඥානය බාටපත් වුණා නම් ඒ වෙලාවේදී ඒ හිත චක්කු විඥානයේ යෙදී ගත කරන නිසා ඒ වෙලාවේ ඇහැට සද්ද වුණාට සද්ද වැදුනට ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවට නාසයට ගඳ සුවඳ තිබුණාට විඳින්න කෙනෙක් නැහැ. දිවට රස දැනුණාට රස විඳින්න කෙනෙක් නැහැ. කයට පහස දැනනට විඳින්න කෙනෙක් නැහැ. මොකද හිත එකයි තියෙන්නේ. වැඩ හයක් කරන්න ඕනේ. ආයතන හයක දැන් එකට ගිහිල්ලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අර ගිය එක වඩාත්ම චිත්තාකර්ෂණීය නිසා යතෙන්ද යන්නේ. වඩාත්ම කාමයේ උපදින නිසා එතෙන් යන නිසා ඒකට මතක නෑ මේ පහක් අතහැරලා ආපු බව. ආයතන හයෙන් එකකට විඥානයේ බැසගත්තයි කියලා කියන්නේ අනික් ආයතන පහම වැඩ නැහැ. නමුත් වැඩ නැති බව දැනගන්න යෝගාවචරයට හැකියාවක් නැහැ. යෝගාවචර අල්ලගත්ත ආයතනයේ පුදුම ආශාවකින් අල්ලන්නේ. తත්‍ර తත්‍රා විනන්දනී කියලා සරුවචන සඳහන් කරනවා ගිය කොතනද ඒක අල්ලන්නේ. ඒ නිසා රූපයක් දාගපම මේ රූපයේ අභිනන්දනයේ වැඩිකම නිසා මේ වෙලාවේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන බව දැනගන්න විදියක් නෑ. නමුත් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිය බලමහිමේ කියන පොතේ ලියලා තියෙනවා. ඒ වෙලාවේදී ලැබෙන අනික් ආයතන ලැබෙන සම්පූර්ණ තොරතුරු රාශිය, ඒ කියන්නේ පහෙන් හයෙන් පහක් ගියා ගියාමයි කදාකත් අපිට ආය ලබන්න බෑ. නිසා මේ එකකට කැමති වෙනවා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරනවා කියන එක විතරක් මතක තියාගත්තොත් අපිට තේරෙන පටන් අරගනි අපි මේ තෝරන්නේ හොඳ එක කියලා කිව්වට ඒ රාගයයි එක තෝරන්නේ මාන්නයයි එක තෝරන්නේ දෘෂ්ටියයි එක තෝරන්නේ නිසා ඒකෙමුත් ඇති වෙන්නේ කෙලෙස්. ඒ ඒ සිද්ධියට අදාළ තව තොරතුරු පහක් අපේ ඡන්දයේ අරක ඡන්දය අතනදී නිසා කපලා එනිසා අපි මොන්න අත්දැකීමක් ගත්තත් ඒ අත්දැකීමේ ඇත්ත වශයෙන් අපිට ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ තියෙන හයෙන් එකයි. අනිත් වශයෙන් ඒ හැරම හිතින්ම වාගත්ත දේවල්. ඒ නිසා මේ චිත්‍රයේ වට ඉර විතරයි අපිට වෙන්නේ අනිසරියේ සේර මස් පුරවන්නේ ඔක්කොම කරන්නේ පස්සේ. එනිසා අපි දැක්කා කිව්වට අපි දන්නවා කියලා කිව්වට ඔක්කොම පච විතරයි. බොල් දෙයක් විතරයි. සරුවචනහන්සට විතරයි එහෙම දැක්ක දැන්නා කියලා කියන්න පුළුවන් උන්වහන්සේ ඒකයි කියන්නේ මම මේ සදේවකේ ලෝකේ සමාලකේ සබ්‍රක්මේ සමන ප්‍රාක්‍මනියා ප්‍රජාය සදේව මනුස්සායේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණයන් සහිත මේ ලෝකේ මම මේක දැක්කේ නැති තාකල් මහන්නේ මම කිව්වේ නෑ බුදු උනායි කියලා. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කිරුවේ මොකද මේක දකින්න එක දැක්ක දවසේ මං කියලා මං දැක්කයි. ඒකල කියනවා අපට දැකිපියා බලපියා කියලා. බලන්න නම් මතක තියාගන්න මේ එකකට ලෝභ වෙනවයි කියලා කියන්නේ පහක් ප්‍රතිස්ථේප කරනවා. අපි ඒක තියදී අංකෝ ඉතරහට ඊට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්ක විඥාන තින්න සංගතිපස්සෝ පස්සපච්චයා වේදනා. මේ ස්පර්ශ වෙච්ච ගමන්ම අපි ඒක විඳ ලබ විඳ ගන්න. ඒක රූපය ආස්වාදනයේට අපි කියනවා චිත්තාකර්ෂණීය භාවය කියලා. ඒ සඳහා නිමක්ත වෙනවා. රූපේ විඳිනවයි කියලා කියන්නේ අපිට මතක නැහැ අනිකව කර වෙලයි කියන්නේ. කෙසේ නමුත් ඒ රූපේ ආස්වාදය ඒ වෙලාවට අපිට ඇති වෙන්න කෙලස් උපදවලා දෙනවා ඒ නිසා බැහැගෙන ඒව වළඳනවා යං වේදේති තං විතක්කේති නෑ තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානාති ඒ ඊට පස්සේ විඳිනවනේ අපි ගිහිල්ලා යමක් විඳිනවනේ ඒක අපි පරණ අතීත මතයකට එක සංසන්දනය කියලා බලනවා මේක පරිණාමවාදීන් කියන්නේ මේක තමන්ගේ ජීවිත පැවැත්මට තර්ජනයක්ද කියන එක එහෙම නැත්නම් ස්වභාවික වරණේදී මේ ආපු අත්දැකීම තමන්ගේ පැවැත්මට වාසියක්ද නැද්ද කියලා ස්වභාවික වර්ණය කරන කට්ටියම නැත්තම් පටනාම කට්ටිය කතා කරනවා. එහෙම නැත්තම් මතකය පිළිබඳ කරන විද්‍යාඥයෝ කියනවා පරණ මතකයත් එක්ක සංසන්දනය කරලා බලනවා මේ දැකපු එක මම කලින් දැකපු එකක්ද කලින් නමක් දාපු එකක්ද අලුත් දෙයක්ද ප්‍රියද අප්‍රියද කියලා පරණ මතක සටහන් එක්ක ගැලපීමක් කරනවා. එහෙම සඳහන් කරගන්න බැරි දෙයක් ආවොත් අපි කියනවා දන්නේ නැති දෙයක් දැක්කයි කියලා. අපි අන්ධවන්ද වෙනවා. කදාකවත් අපි කැමති නෑ ඒ විදිහට අලුත් දෙයක් දකින්න අලුත් දෙයක් දැකව ගන්න නමක් දාගන්න බැරි දෙයක් දැකව ගන්න අපිට පේන්නේ අපි නිකන් හැල්ලුවටපත් වෙනවා වගේ ඒ නිසා ඉක්මනටම මේකට එක්ක නමක් දානවා එහෙනම් පරණ නමකින් මේක ආඩ්‍ය කරනවා තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේද යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති දැන් මේ දැක්කේ ආස්වාසි කියලා හෝ ප්‍රසවාසය කියලා හඳුනාගත්තේ නැත්නම් ආස්වාසය කියලා මෙනෙහි කරන්න බෑ ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න බෑ. ඒ නිසා අපි විතර්කණය කරන්නේ මෙනෙහි කිරීම කරන්නේ හඳුනාගත්තට පස්සේ. යම් විතක්කේති තම් පపంచේ. තම් යම් විතක්කේති තම් පపంచේති. ඊට පස්සේ දැකපු දේ පිළිබඳව අනේ දැක්කා හොඳයි. අනේ මේක අහවල් දේ මේකයි කිය කිය අපි ඒ මත ප්‍රපංච කිරීමක් කරනවා කියන වාග් බහුල්‍යයකටපත් වෙනවා. ඊගාවෙන චිත්තක්ෂණේ බලන්න නෑ. දැන් අර දැකපු එක වමාරා ගන්න පටන් ගන්නවා. ඩබල් කප් එක වමාර හරක් කනවා වගේ දැකපු එක ඉන්න මිසක ඒ වෙලාවේ පේන දේවල් දැන් එයාම අඳයි අරකේ තියෙන මතේට මතියට මදයට ප්‍රමාදයට ලක් වෙලා ඊට පස්සේ යම් පపంచේති පపంచ සංඥා සංකා සමුදාචරන්ති මේ මනුස්සයා ඊට පස්සේ ඒකෙන්ම යට වෙලා ඒකෙම ගිලීගෙන පపంచ සංඥා සංකා සමුදාචරන්ති අතීත අනාගත පච්චුප්පන්නාන චක්කු විඤ්ඤේයසු රූපේසු. ඇහැට පණෙන් වුණා රූපයකින් අතීතය ගැන කල්පනා කරනවා අනාගතය ගැන කල්පනා කරනවා මේ දක්ෂිණය ගැන කල්පනා කරනවා එතන සම්පූර්ණ පඹ ගාලක පැටලිච්ච හිවලෙක් වාගේ ඒ කල්පනා ලෝකෙක අතරමං වෙනවා ඊට පස්සේ මේ මනුස්සයා පුදුමාකාර විදිහට වේහසටපත් වීමක් එක්ක මේ දකපේක පිළිබඳ ලෝභ කිරීමක් ඒ දිගටපත් වෙලා දිගින් දිගට දිගින් දිගට ප්‍රත්‍යක්ෂේ පැත්තක දාලා කල්පනා ලෝකයක අතරමං වෙන තත්ත්වයටපත් වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය තමයි නුපුහුණු මනස සිද්ධ වෙන්නේ මේක තමයි අභාවිත මනස සිද්ධ වෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට රූපයක් දකින්නටම දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් එතක්මනේ නෙවෙයි ඉන්නේ බැලිල්ලේ දැකිල්ල කියලා නැත්නම් මේ අහනවා කියලා මේ ගඳ බලනවා කියලා ඒකෙන් තමයි අපි අර දිගට කුණු වෙන්න දෙන්නේ නැතුව හිත යනකොටම එතෙන්දී ඒ ක්‍රියාවලිය නැතර කරන්න ගන්න උත්සාහය. ඒ කියන්නේ වේදනාවක් දැනෙනකොටම නැත්නම් විඳීමක් එනකොටම මම බලන්නේ කියලා මම අහන්නේ කියලා මම ගඳ බලන්නේ කියලා මම රස බලන්නේ කියලා මම පහස ලබන්නේ කියලා මේ වෙස්මාරු කරන හැම වෙලාවෙදීම ඒ ක්‍රියාවලිය මතක් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒකෙදි විතක්කයේදීලා ඒක ගැන කල්පනාවට වැටෙනකොට විතර්කණේ යනකොට වමාරකන්න පටන් අර ගන්නකොටවත් අඩු ගානේ තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් ඒකේ වාග් බහුල්‍යයක් ඇවිල්ලා යනවා දවල් හිනමවනකොට ඒක දිගේ එහාට මෙහාට සැලසුම් කරනකොට අතීතෙට මෙහෙම අනාගතෙට මෙහෙම අතින් මෙහෙමයි අරහට මෙහෙමයි කිය මේක ඔය තණ්හාමාන දිට්ඨි දිගේ මැප් එක අඳිනවා. එයා ජාලේ හැදෙනවා. අනේ එතනදී හරි මතක් කරගන්න පුළුවන් නම් ඒ පිටියට අර නැවතත් අර තමන්ගේ ආරක්ෂක මූල කර්මත්තාන්ට යන්න තියෙන ඉඩ වැඩි. ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ අපි අර එකක් දිගේ අල්ලගත්තට පස්සේ ඒක දිගේ කිලෝරක් නැතුව යනවර මුරුංග ගහට බුදියාගත්ත මිනිහා කම්මැලියා අන්තිමට මුරුංග ගහම කපනවා වගේ තමන්ගෙම පෙකිනි වෙලා කපා ගන්නවා. ඒ මේ දකින්න රූපේ හා ඒ වගේ දේවල් වල තියෙන මත්වීම නිසා. ඉතින් ඒක නිසා එවැනි දෙයක් සංසාරයක් කරව කෙනෙක් මේ කතා කරන්නේ අපි ඔක්කොම එහෙමයි. ඒ වුණත් ඒ කොච්චරක් ඒ විතර වැරදි මාර්ගයේ දිගේ අපි ප්‍රපංච කරගෙන ඒක දිගේ හීනම වහගෙන දවල් වෙනකොට හිටියත් කවදා හෝ සතිය ප්‍රපංච කරන බව හෝ දන්නවනම් තණ්හාමාන දිට්ඨිය අනුවයි මේ කරන්න කියලා හෝ එනතන් ඒ අනුව ආශා කරනවා තරහ වෙනවා ගැටලු හදාගන්න මේ සේරම යන්නේ හුදු ප්‍රපංචයක් මත උපකල්පනයක් මත එහෙම නැත්නම් මනෝලෝකයක් මත කියලා දන්නවනම් ප්‍රත්‍යක්ෂය නැති නිසායි මේ ප්‍රත්‍යක්ෂ නැති බවට ලකුණක් තමයි මේ ප්‍රපංච කිරීම. එහෙම නැත්නම් මේ චින්තාමේ ඥාන මේ කදාක සත්‍යයට යන්න බෑ කියලා. ඒ නැත්නම් අඩු ගානේ විතර්කණය කරනකොට ආයි කොතනකදී වුණත් අපිට තියෙන අවස්ථාවල් මේක අල්ලගන්න. අන්නේ අල්ලගැනිල්ල සිද්ධ වෙන වෙලාවේදී ඒ යෝගාවචරය තේරෙන්නේ නැහැ Tamange අභිවෘද්ධිය. ගෝ කල්යනායක තේරෙන්නේ. ගුරුවරයාට තේරෙන්නේ නැහැ. කමඨං සුද්ධ කරනොත් තේරෙන්නේ නැහැ. නමුත් යෝගාචර තේරෙන පටන් ගන්නවා මොකද්ද වෙනවයි කිය. ඒකේ වෙන්නේ මොකද්ද? රූපය දැකලා රූපය බලලා රූපය අභිරමණය කරන වෙනුවට බැලීම නම් වූ යාන්ත්‍රණය වැඩ කරන්න හැටි පේනවා. උදාහරණයක් වශයෙන් කියනනම් චිත්‍රපටියක් පෙන්නකොට චිත්‍රපටි අභිරමණය කරන වෙනුවට ප්‍රොජෙක්ටර් එකේ වැඩ කරන හැටි පේන්න පටන් ගන්නවා. මතක තියාගන්න ප්‍රොජෙක්ටර් වැඩ කරනවා බලනකොට චිත්‍රපටියේ රස නැහැ. චිත්‍රපටියේ රස විඳින නම් ප්‍රොජෙක්ටර් වැඩ කරන හැටි බලන්න බෑ. ඔන්න ඔය දෙකෙන් අපි සංසාරය කියලා කියන්නේ චිත්‍රපටිය බලන එක නිවනට යන මාර්ගය කියලා කියන මේක කොහොමද මේ ටෙලිකාස්ට් වෙන්නේ විකාශය වෙන්නේ කියන එක ප්‍රොජෙක්ටරේ දිහා බලන්න ගියාම අපි දන්නවා ප්‍රොජෙක්ටරේ යහා පැත්තේ තියෙන ප්‍රභාසර ආලෝකය. ඒ ප්‍රභාසර ආලෝකය තමයි ඔය සෙලෝ ටේප් එකක් හරහා ගියාට පස්සේ ඔක ප්‍රේම ජවනිකාවක් හෝ දුක්ඛාන්තයක් බාටපත් වෙන අපි චිත්‍රපටි ශාලාවේ තිරේ ඉඳලා ප්‍රොජෙක්ටර් එකේ කඩට ඇවිල්ලා ප්‍රොජෙක්ටර් එකේ ඇතුළට ගියොත් අපි එලියර් චිත්‍රපටි තිරේ තියෙන රාග දනවන, ද්වේෂ දනවන, මෝහ දන දේවල් අපි කැප කරාට අපි යන්ත්‍රය දිහා දැක්කොත් මේ දකින්නේ මගේ යන්ත්‍රය විතරක් නෙවෙයි හැම මිනිස්සෙකම යන්ත්‍රය උමයි වැඩ කරන්නේ. ඕක ඇතුලේ තියෙන මහා ප්‍රභාසර ආලෝකයක්. ඒ ආලෝකයෙන් තමයි මේ කෙලෙස් වගුරුවන සුඛාන්තයක් හෝ දුක්ඛාන්තයක් හදලා තිරයට දාලා තියෙන්නේ. ඉතින් අපි කටත් අරගෙන තිරේ දිහා බලනවා කියලා කියන්නේ අපි අපේ යන්ත්‍රය දැකගන්නේ නැහැ. යන්ත්‍රය දැකගත්ත දවසේ සර්වචන්ස කියන එක සැරයයි දකින්න ඕනේ. එක සැරයක් දැකපු ගමන් ඒක මතකයෙන් මකන්න බැරි තරම් ලොකු වෙනසක්. පෞරුෂත්වෙත් ඇති කරනවා භාවනාවෙත් ඇති කරනවා ඒ වගේ මේ මනුස්සයා මෙතෙක් කල සංසාරේ අපි බාහිර බල බල හිටියා දැන් අඩු ගානේ ඇතුළට හරවන ක්‍රමය කියන එකට යෝනිසෝමනසකාරය කියන්නේ මේක තේරුම් ගත්ත දවසින්ලා යම යෝගාවචරයට අනන්තවත් වරදිනවා කොච්චර වැරදුනත් අවස්ථාවක් ලැබුච්ච ගමන් තමයි බලන්න පටන් ගන්නවා ඒ පෙන්වන්න හදන දේ හරහා දැකීමේ යාන්ත්‍රණය අනේ ඉදාට තමයි තේරෙන්නේ ඇයි අපි මිනිස්සෙක් උනේ මොකටද කියලා. ඇයි අපි බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ ඇයි? ඇයි අපි මේ ක්ෂණ සම්පත්තියක් උපයගන්නේ? ඇයි අපි කල්යාණ මිත්‍රව ආශ්‍රය ඇයි අපි සද්ධර්ම ශ්‍රවණය කරන්නේ? ඇයි අපි පැවිදි වෙන්නේ කියන එක අර්ථකතනයක් ඉන්නේ කවදා හෝ මේ ඉන්සයිට් කියලා කියන්නේ. විපස්සනාව කියලා කියන්නේ. මේ අනිත් පැත්ත තහරවන ක්‍රමය. ඒක සාමාන්‍ය ගඟ දිගේ ඉහළට පිටන ක්‍රමයක්. ඒක මේ කැමැත්ත තියුණු පළියට කරන්නත් බෑ. හොඳට පින් තියෙන්න ඕනේ. හොඳට අත්වරද්දාගෙන තියෙන්න ඕනේ. හොඳට මේ සුද්ධ කරලා සුද්ධ කරලා කමටහන සුද්ධ වෙන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. ගියාට පස්සේ කොයි වෙලාවෙදීද මේක වෙන්නේ කියන එක මොන නාටටවත් කියන්නේ නැහැ. ගාක් වෙලාට වෙන්නේ භාවනා කරනකොට නෙවෙයි. අපි අපි කියන වචනේ භාවනා කරනකොට නෙවෙයි ඉඳපු ගමන් ওই යාන්ත්‍රණය වෙන්න පටන් ගන්නවා. එදාට ඉතින් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම, ධර්මයේ වටිනාකම, සංඝයාගේ වටිනාකම තියෙනවා. මොකද අපි කැමති වෙලාවට නෙවෙයි වෙන්නේ. නමුත් අපිට කරන්න තියෙන එකට අදාළ හේතු සම්පාදනය කරලා කැමැති වෙලාවක මල උඩට ආවට පස්සේ ඉර නැගපු වෙලාවක පිපේ. මලට කිසිම අයිතියක් නැහැ ඉර නැග්ගවන්න. හැබැයි මල වතුරේ මතුවලා නැත්තම් ඉර හතක් බැවුවත් පිපෙන්නේ නැහැ. ඉතින් මේ බණ අහලා මේ අතෝ මේ කරගෙන ආපු වැඩවල එවැනි පිපීමක් වීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පසපච්චා වේදනා කියන ධර්ම මාතෘකාවේ අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා